හොඳයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි નિසරණ වනේ පවත්වන 214 වන භාවනා වැඩසටහනේ ඊළඟ ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ අපිට ලිඛිත ප්‍රශ්න කිහිපයක් ලැබිලා තිනවා අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු අවසරයි ස්වාමින් වහන්සේ කමඨහන් ප්‍රශ්න 17කුත් ධර්මදේශනාවෙන් ප්‍රශ්නයකුත් ලැබිලා තියෙනවා 17ක් ඔව් එහෙමද තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි ආනාපාන සතිය වඩමි වඩමින් සක්මනේ නියැලෙමි. මෙනෙහි කිරීමක් නොකරන්නේ සක්මන් භාවනාවේ නියැලෙන මා හට ටික වේලාවකින් නිදිමත ගතියක් පවතින අතර ඒ සඳහා ඔබ වහන්සේගේ වාචික කමඨහනේදී එලෙසම දිගටම කරගෙන යන ලෙසත් වේදනාවක් පැමිණි විට ඒ දෙස බලන ලෙසත් දේශනා කරන ලදී. දැන් එලෙස සක්මනේ නිරත වන මාහට නිදිමත ගතිය පහව ගොස් ඇති අතර සමහර අවස්ථාවල ඇවිදි ඇවිද යන ගතියක් නොදැනි පාවෙන ගතියක් දැනේ. එවිට මා බිම බලා ඇවිදි ඇවිදි යන බව ප්‍රත්‍යක්ෂ කර ගනිමි. වේදනාවක් හට නොගනි. ගරු ස්වාමින් වහන්සේ මාගේ සක්මනේ වැඩදී ඇතොත් පහදා ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය උපදෙස් ලබා දෙන සේක්වා. සක්මනේ යන විදිය හොඳයි. ඒ කියන්නේ ටිකක් එන්න එන්න නිකන් අරමුණ ඈත් වීමක් වගේ දෙයක්. එහෙම නැත්නම් අරමුණ නිකන් බොඳ වී යාමක් වගේ දෙයක්. සුළුවෙන් දැනෙන ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. මේ ඒ පැත්තට තමයි යන්නේ යන විදිය හොඳයි. පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ සිත යොමා පරයන්ක භාවනාව ආරම්භ කරමි. මෙනෙහි කිරීමක් නොකරන අතර කහපාට ආලෝක ධාරාවන් පැමිණ නැති වී යයි. සමහර විටක අඳුරු ස්වභාවයක් පවතී. වාචික කමඨහනේදී ඔබ වහන්සේ විසින් ආලෝක ධාරාවන් පිළිබඳ තැකීමක් නොකර පැමිණෙන වේදනාවන් පිළිබඳ බලන ලෙස දේශනා කරන ලදී. ගෞරවනීය ස්වාමින් වහන්සේම දැනට මා පරයන්ක සඳහා මූල කර්මස්ථානට හිත යොමු කර සිතවිලි නොමැතිව භාවනාවේ නිරත වන අතර හිස් අවකාශයක් පමණක් මා ඉදිරියේ දිස්වේ. මෙලෙස සම්පූර්ණ භාවනාවේ නියැලෙන කාලය තුලම පවතින අතර වේදනාවක් හට නොගනී. ගරු ස්වාමින් වහන්සේ ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. හොඳයි. පොඩ්ඩක් දැනගන්න පුළුවන් කාරණේ කියලා. හරි. මට නම් හිතෙනවා තා ටිකක් මේ බැලුවා නම් හොඳයි කියලා. ඒ කියන්නේ දැන් ආනාපාන සතියෙන් වාඩි වෙලා يعني ආනාපාන සති කරලා ඉවරලා ඉන්නකොට සම්පූර්ණයෙන්ම නිකන් හිත සමනය වීමක් දක්දකින්නේ දැන්. ඒ කියන්නේ විදිහකමයි තියෙන්නේ කිසිම මේ එකක් නෙමෙයි. කිසිම වේදනාවක් මත වෙන්නෙත් නැහැ. නිකම්ම හේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. එච්චරයි තියෙන්නේ. හරි. මුලදී අර ආලෝක ඇවිල්ලා වෙන හැම ගියා ඊට පස්සේ අඳුරු ස්වභාවය තිබ්බා. හරි. ස්වාමීන් වහන්සේ කිව්වා ඒක ගැන තැකීමක් කරන්න දෙදිරිට යන්න කියලා. හරි. ඊටසේ දැන් කිසිම දෙයක් පේන්නේ හැම නැහැ. හරි. හුස්මටම හිත දාගෙන ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. එච්චරයි දැන් තියෙන්නේ. හොඳයි. අපි ඒ කියන්නේ දැන් ඔය ඔය මට්ටම දැන් දිගට පාත් ගන්න පුළුවන්. පුළුවන්. හොඳයි. එහෙමනම් වාඩි වෙලා ඒ කියන්නේ හුඟක් දැන් ආනාපානයෙන් යන්නේ නැතුව වාඩි වුණාට පස්සේ දැනෙන දේවල් වලට හිත පිට දාලා පටන් ගමු වෙන පැත්තකින්. ඒක බැලුවද? ඒක දැන් හිතා ගන්න වේදනාවක් එද්දි අද නම් බලනවා කියලා එදාට වේදනාවක් නැහැ. <laughs> ඒක තමයි. <laughs> ඒක තමයි මම කිව්වේ එකපාරට මේ ආනාපානයෙන් හුඟක් දුර ගියොත් එහෙම ආනාපානය හරහාම සංසිඳෙන්න ගන්නවා. මොකද ආනාපානයේ ගැඹුරට යනකොට හිත සමාධි වෙලා සමාධි හරහා සංසිඳීමක් පස්සද්ධියක් එනවනේ. ඒ පස්සද්ධියෙන් වේදනාවන් නැති කළා දාන්න. තේ යටපත් කළා දාන්න. නිකන් කායික සැහැල්ලුවක් තියෙන. එතකොට විපස්සනාවට පොඩ්ඩක් අමාරුයි මුලදී. ඒ නිසා දැන් ආන ඔය මේ මේකේ ඉන්නකොට නිකන් ඇඟ කිලිපොලා යනවා වගේ දෙයක්, නැත්නම් රැලි රැලි යනවා වගේ දෙයක්, පා වෙනවා වගේ දේවල්. එහෙම දැනුණාද? නැද්ද? මොකක්වත් නැහැ. මොකුත් නැහැ නේ. <laughs> එහෙනම් ආනාපාන සතිය දැන් ඒ කියන්නේ කොච්චර වෙලා වඩනකොටද ඔය තත්ත්වයට එන්නේ? විනාඩි 20ක් එච්චර නෑ විනාඩි 10න් වගේ යනවනේ. ම්ම් එහෙමනම් ආනාපාන සතිය පොඩ්ඩක් නවත්තලා සක්මන හොඳට කරලානේ එන්නේ. සක්මනේ හොඳට කරලා එනකොට ඇත්තටම සෑහනයක් වෙලා තියෙන්නේ. හිතේ කියන්නේ සතිය සෑහෙන ඉස්සරට වෙලා තියෙන්නේ. වාඩි වෙලා කෙලින්ම කියන්නේ දැනෙන තැනකින්ම පටන් ගන්න කෙලින්ම. ආනාපාන සතිය වෙනුවට අත් දෙක දැන් මෙතන වදිනවා. ඒක දැනෙනවා. එතන හිත එකඟ කරගෙන ඉන්න. ඊළඟට මේ කොට්ටේ ස්පර්ශ වෙනවා ඒ ස්පර්ශයට හිත තියාගෙන ඉන්නවා පාද දෙක වදිනවා එතෙන්ට හිත තියාගෙන ඉන්නවා මේ තැන් වලින් මොකක් හරි එකක් තෝරගන්න හොඳට හොඳට ප්‍රකට වෙන එකක් තෝරගෙන එතන හොඳට හිත පවත්වාගෙන ඉන්නවා ඒ එතන තියෙන ස්වභාවයේ හිත එකඟ කරන්න උත්සාහත් වෙන නැවත නැවත හිතට ඒක ආරම්භණයක් කරනකොට එතනම හිත දැන් ආනාපානය අපි කියන්නේ මෙතන හිත එකඟලා තිබුණා නෙමෙයිනේ කලින් නමුත් අපි මේ අරමුණේ හිත නංවන්න නංවන්න තමයි එතන හිත එකඟ වුනේ දැන් ඒ වගේමයි මෙතන දැන් අලුත් අරමුණ අපි තුම අත් දෙක අතර ගත්තා නම් අරමුණ වශයෙන් එතන හිත නංවන්න නංවන්න එතන හිත එකඟ වෙන්න ගන්නවා. එතන සමාධිය හැදෙන්න ගන්නවා. එතකොට එතන මොකද්ද වෙන්නේ කියලා ටිකක් සියුම්ම බලන්න උත්සාහත් වෙන්න. මෙතන තියෙන ක්‍රියාකාරීත්වය ආනාපානයට වඩා වෙනස්. මෙතන තියෙන උණුසුම ආරමුණු කරොත් උණුසුම් පැත්තෙන් බලන්න පුළුවන්. නැත්නම් බර ස්වභාවය ආරමුණු කරොත් ඒ විදිහට බලන්න පුළුවන්. කැමති විදිහක් ප්‍රශ්නයක් නැහැ. හොඳට ප්‍රකට වෙන විදිහ බල විදිහ බලන්න. ඒක ඒ තරම් තේරෙන්නේ නැත්නම් වෙන තැනක් කයේ දැනෙනවා නම් එතන බලන්න. කියන්නේ මේ කියන්නේ කයෙන් මතු කරගන්න ඕනේ ටිකක් අරමුණු ටිකක්. එතකොට ඇත්තටම ওই ගමන ලේසි වෙනවා. අපිට ටිකක් අරමුණු ටිකක් අවශ්‍යයි ප්‍රඥාව දාගන්න. ප්‍රඥාව ටික වැඩෙන්න නම් අපිට අරමුණු නිරීක්ෂණය හරහාමයි ඔකට යන්න තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඔය අරමුණු ටික මතු කරන්න පොඩ්ඩක් උත්සාහත් වෙන්න. අනිත් එක මොකක්වත් නැත්තම් නිකන් කය දිහා සමස්තයක් වශයෙන් බලන් ඉන්නකොට පිම්බීම හැකිනීම වගේ දෙයක් වුණත් ප්‍රකට වෙන්න පුළුවන්. කය දිහා බලාගෙන ඉන්න ගියාම නිකන් මගේ රූපෙ ඉස්සරහයි මන් දිහා බලන. පේනවද? ඔව්. ඒකට කමක් නැහැ. එතන එතන හැබැයි ඇහැම් පේන එකට දාන්න එපා. දැන් ඇහෙන් අපිට පුළුවන් නිකන් දැන් අපි ඇස් දෙක වහගත්තාම අපේ කයේ චිත්ත රූපයක් ඉස්සරහා හදන්න පුළුවන්. හැදෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක දිහා බලාගෙන යනවා වෙනුවට කියන්නේ ඇහෙන් ඒ කරන දේ වෙනුවට Tamanට මෙතනම ආපත්ත ආපස්සට එන්න Taman දුල මොකද දැනෙන්නේ කියන එක පැත්තට දාන්න. එතන යන්නේ තනිකර දැනීම් පැත්ත හරහා යන්නේ. ඇහැට පෙනීම් පැත්ත නෙමෙයි. ඇහැට පෙනීම් පැත්තේ හුඟක් වෙලාවට හිත සම්බන්ධ වෙනවා. එයා සංඥා හරහා මේක මිශ්‍ර කරනවා. නමුත් වේදනාව පැත්තදී එහෙමයක් වෙන්නේ නැහැ. අපිට ඍජුව දැනෙන පැත්තට දාගන්න පුළුවන්. ඒ නිසා අර පේන පැත්තට දානවා වෙනුවට දැන් අර විදිහට සමස්තය අධ්‍යා බලනකොට පෙන්ුණාට ප්‍රශ්නයක් නැහැ. ඒනාට තමන්ට දැනෙන්නේ මොනවාද? මේ පිම්බීමක් ගානේ දැනෙනවද? හැකිලීමක් දැනෙනවද? නැත්නම් වදින තැනක් දැනෙනවද? ඒ කැමැති අරමුණක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මුළු කයම වළංගුයි දැන්. එක තැනක් කියලා නෙමෙයි. මුළු කයම වළංගුයි. ඒ ඕනම තැනක දැනීමකට හිත යොදලා එතන ස්වභාවයේ හොඳට නැවත නැවත එතන අංගමින් ඉන්නේ එතන හිත සමාධිය වෙනකන් ඊට පස්සේ තව පොඩ්ඩක් එතන නිරීක්ෂණය කරන්න. පොඩ්ඩක් කරලා බලන්න. ගරු ස්වාමින් වහන්සේ පරයන්කේදී විනාඩියක් පමණ යන විට හුස්ම රැල්ල යයි. තවත් අවධානය යොමු කළ විට නාසය අග කිති කැවෙන ගතියක් දැනේ. ඇස් යන්තමින් විවර දත් එකට වදින තත්වයක් දැනේ. මුව විවර ඇතැයි සිතා මම කට තදින් වසා ගත්ෙමි. ඒත් ඒ ස්වභාවය ක්‍රමයෙන් වැඩි වී අඟල් භාගයක පමණ දත් ඈත් වී එකට වදින ස්වභාවයක් දැනුනි. ඉන්පසු සිතුවිලි පැමිණි අතර ඒවා නැති වී ගියේය. ස්වාමින් වහන්සේ ඇති වී වෙනස් වී නැති වී යන ලෙස ඔබ වහන්සේ බලන්නට උපදෙස් දෙනු ඊයේ අසා සිටියෙමි. වෙනස් වීම යන්න තවත් සරල කල විට එතනත් පවතින්නේ ඇතිවීමක් හා නැතිවීමක්ද. මම දුටුවේ එවැනි අවස් ස්වභාවයක ස්වභාවයක්ද මම භාවනාවට ආධුනික වෙමි භාවනාව ආරම්භුවේ මෙම ආයතනය තුලය මට මේ පිළිබඳ දැනුමක් නැත මා කුමක් කළ යුතුද කාරුණිකව පැහැදිලි කර දෙන්න පර්යං බලහන් ඇතුලේ පර්යංකේ විනාඩි 10ක පමණ කාලයකට පසු මේ සිදුවිනි සක්මනේදී යටිපතුලේ ස්පර්ශය හා එහි ආරම්භයට අවධානය තබාගෙන සක්මන් කරගෙන ගියෙමි. ඊයේ දිනේදී ස්පර්ශයට හා එහි අවසානයට අවධානය තබාගෙන සක්මන් කරගෙන ගියෙමි. එහි අවධානය පවතිනවායයි සිතේ. එහෙත් නොඑක් සිතවිලි මතුවී නැති වී යයි. මා කුමක් කළ යුතුදයි කාරණිකව පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. ඔව් සක්මනේදී නම් ඉතින් තව ටිකක් දිගට කරගෙන යන්න. ඒ කියන්නේ අරමුණේ හිත සමලාට පිටට යනවා කියන එක ඉතින් සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් ආධුනික මට්ටමේදී බහුලව සිද්ධ වෙනවා. නමුත් අපි උත්සාහත් වෙන්න තියෙන්නේ ඒ ඒ අවස්ථාවේදී නැවත නැවත මතක් වුණ මතක් වුණ වෙලාවට ආයෙත් අපිට අරමුණේ ගෙනත් තියෙන එකමයි අපිට කරන්න වෙන්නේ. ඒක ඒ කියන්නේ වෙන විකල්ප දෙයක් වශයෙන් ඕනනම් ඉතින් කරත හැකි වදිනකොට මෙනෙහි කිරීමක් කරනවා. පාදයේ වැදුනා, ඒ වැදුනේ වම් පාදයේ කියලා Tamanට දැනෙනවා. අපි තුන් වම නම් වැදුනේ. අන්න වම කියලා ස්ථිර කරනවා. වම කියලා මෙනෙහි කරනවා. ආයතන දකුණු පාදයේ වැදුනා, වැදුනහම හොඳට දැනෙනවා. දැනුණට පස්සේ ඔන්න දකුණ කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කිරීමත් ඕනනම් ඉස්සරහට ගන්න. ඒ කියන්නේ මේ බඳු උපක්‍රම හරහා තමයි ඉතින් හුඟක් වෙලාවට ඉස්සරහට යන්න පුළුවන්. තවත් ඕනනම් වම දකුණ කියන එක ප්‍රමාණවත් නැත්තම් මේ එසවීමේ මුළු ක්‍රියාවලියම බලන්න. ඒකේ නිකන් හිතට අවධානයක් දෙන්න නැත්තම් විධානයක් දෙන්න මේ එසවීමේ මුළු ක්‍රියාවලියම බලන්න තියෙනවා. තැබීමේ මුළු ක්‍රියාවලියම බලන්න තියෙනවා. දැන් අපි හිත පිට ගිය වෙලාවට මේක නතර වෙලා නැහැ. මෙතන මේ සිදුවීම් රාශිය එහෙම්මම සිද්ධ වෙනවා. අපිට මෙතන තියෙන තොරතුරු ටික නිකන් මගහැරලා අහිමි වෙලා. අන්න ඒ කාරණේ හිතට පහදලා දුන්නා නම් අන්න පොඩ්ඩක් පොඩ්ඩක් නිකන් හිත තේරුම් ගන්නවා. එළියට ගිහිල්ලා බෑ මෙතන තමයි වැඩපළ තියෙන්නේ. මෙතන තමයි කාරණේ සිද්ධ වෙන්නේ. අන්න මේ මේ තුලම ඉන්න යාට හිත ඇතුළේ නිකන් අපේ මේ උවමනාවක් ඇති වෙනවා. අන්න ඒ වගේ පොඩි පොඩි උපක්‍රම පාවිච්චි ගන්න පුළුවන්. එකක් තමයි වම දකුණ කියන එක මෙනෙහි කරන්න පටන් ගන්න. අනිත් එක ඔසවනවා, තබනවා කියලා ඕනනම් දෙකට කඩලා දෙන්න නැත්නම් ඔසවනවා ගෙනිනවා තබනවා කියලා තුනට කඩලා දෙන්න. ඒ කියන්නේ එක පියවරක් ගන්න. එතකොට පියවර තුනක් තියෙනවා. ඒ කියන්නේ එක පාදයකට පියවර තුනක් තියෙනවා. එසවීමක් බලන්න ඕනේ, ගෙන යාමක් බලන්න ඕනේ, තැබීමක් බලන්න ඕනේ. ඒ හැම එකක් ගානෙම කැමති නම් මෙනෙහි කරන්නත් පුළුවන්. ඔසවන එක හොඳට තේරුම් ගන්නවත් එක්ක ඔසවනවා කියලා මේ මෙනෙහි කරනවා. ගෙන යන එක හොඳට තේරුම් ගත්තට පස්සේ ගෙන යනවා කියලා මෙනෙහි කරනවා. තබන එක හොඳට මේ තේරුණාට පස්සේ අන්න තබනවා කියලා මෙනෙහි කරනවා. ඒ හරහා පොඩ්ඩක් හිත තව ටිකක් ඔය කාර්යයට යොමු කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අතන අර මේ පරයන්ක භාවනාවේදී අහන ප්‍රශ්නේ කියන්නේ අපිට අරමුණක් දිහා බලන් ඉන්නකොට අරමුණ වෙනස් වෙනවා කියන එකක් දැනෙන්නත් පුළුවන්. ඔය කියලා තිනවා වගේ වෙනස් වෙනවා කියන්නේ ඇතිවීම නැතිවීම වශයෙන් නම් දැනෙන්න එතනින් අදහස් වෙන්නේ ඇත්තට මේ අරමුණ තනි අරමුණක් නෙමෙයි. අරමුණු රසක් එතන තියෙනවා. අරමුණු රසක් අන්න මේ දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි තුමු වේදනාවක් අපි බලන්න කියලා යනකොට වේදනාවක් කියලා අපි ගන්න මේ සලකන ස්වභාවය අපිට අපි හිතන්නේ තනි වේදනාවක් කියලා. නමුත් එතන හොඳට අපි සියුම්ම බලන්න ගියොත් සතිය හොඳට තියුණු කරගෙන බැලුවොත් එතන තනි වේදනාවක් නොවෙන්න පුළුවන්. එතන වේදනා රසක් තියෙන්න පුළුවන්. අන්න එතකොට මේ වේදනා රසයේ ඇතැම් දේවල් ඔන්න බොහොම තීව්‍රයි. ඇතැම් දේවල් ටිකක් අඩුයි. ඇතැම් දේවල් වේදනාවෙන් අඩුයි. ඇතැම් දේවල් වේදනාවෙන් වැඩි. මේ හැම එකක්ම හැබැයි තෙලන තෙල යනවා. හැම එකක්ම තෙලන තෙල යනවා. ඉතින් අපිට ওই වගේ අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් නිසා ඕවා තේරෙනවා නම් ඉතින් බැලුවට වරදක් නැහැ. හැබැයි දැනට මට තේරෙන විදිහට දැනට ඔච්චර දුරට යන්න එපා. දැනට පුළුවන් තරම් ආනාපාන සතියෙන් හිතේ තව සමාධිය ටිකක් දියුණු කරගන්න බලන්න. ඒක හැදුනහම හිතේ ඒ කියන්නේ හිතේ ඒ සමාධි ස්වභාවය හොඳට තියුණාට පස්සේ මේ විස්තර ප්‍රකට වෙන්න පටන් ගන්නවා. අවසරයි ස්වාමින් වහන්සේ. මා භාවනාවට ආධුනිකයෙක්මි. මෙවැනි ස්ථානයකට පැමිණි ප්‍රථම අවස්ථාවද වේ. දැනට භාවනා කිරීමට ආරම්භ කර දින 6ක් පමණ වේ. මා පර්යංක භාවනාවේ යෙදෙන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණු කරගෙනය. භාවනාව කිරීමේදී මුලින්ම සිත අතීත හා අනාගත සිතිවිලි වලට යයි. ඉන්පසු නැවතත් භාවනා මෙනෙහි කර ආස්වාස ප්‍රස්වාස කීපයකින් පසු සිතිවිලි ගලා එයි. ඒවා අතීත හෝ අනාගත සිතුවිලි නොව වර්තමාන ඇසෙන ශබ්ද හෝ නොව යම් යම් පුද්ගලයන් ස්ථාන ක්‍රියාවන් ලෙස පෙනේ. අතීත හෝ අනාගත සිද්ධීන් සම්බන්ධ නොවේ. භාවනාවෙන් අවදි වූ පසු කිසිදා කිසිම සිද්ධියක් මතක නැත. තවද ආස්වාස ප්‍රස්වාස අරමුණු කරගෙන සිටින විට මද වේලාවකින් හුස්ම ගැනීම මදක් දුර අවකාශයක සිට කරනවාක් මෙන්ද ශරීරයෙන් ඈත් වෙමින් හුස්ම ගැනීමක් සිදු කරනවාක් මෙන්ද දැනේ. මේ සියලු අවස්ථාවල නිදා ගැනීමකින් නිදා ගැනීමක් සිදු නොවන බවද සිත අවදියෙන් බවද දනි. මෙම தત્ත්වය කුමක්ද යන්න හා භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් ටිකට කරගෙන යන්න. ඒ කියන්නේ දැන් හිත ටික ටික يعني මට තේරෙන විදිහට නම් ඔතන පොඩ්ඩක් මැද හරි ආයෙ චුට්ටක් කියන්න. හිත සිතුවිලි වලට යයි කියන තැන ඉඳන් කියන්නේ. ඔව් ඒක තියෙනවා ඊට පස්සේ තව පොඩ්ඩක්. ආස්වාස පාස්වාස අරමුණු කරන භාවනා කිරීමේදී මුලින්ම සිත අතීත අනාගත සිදුවලට යයි. මෙතන මේ වෙන මොනවාද සංඥා ටිකක් එනවා. හරි. ඒ කියන්නේ කොහොමත් හිතේ පොඩ්ඩක් වැඩිගෙන එනකොට හිත ටිකක් සියුම් වෙගෙන එනකොට ඒ කියන්නේ අතීතෙට නොගියට අනාගතෙට නොගියට වර්තමාන වශයෙන් එයාගේ ඇතුලේ තියෙන මේ සංඥා එළියට එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ හිත සියුම් වෙනවා කියන්නේ ඔක ඉතින් ගැඹුරින් පෙන්වන්නේ විඥාණයට බහැලා ඉන්න තැනක් පිහිටලා ඉන්න තැනක් හරියට නැති වේගෙන වගේ යන්නේ. එතකොට යා මොකද කරන්නේ? ඇතුලේ අපි ගාව දැනටමත් තැම්පත් වෙලා තියෙන සංඥා රාශියක්. අන්නේ සංඥා ටිකක් මතු කරලා දෙනවා එයාට පැස ගැනීම සඳහා. එයාට හිට ගැනීම සඳහා. ඒ තුන තමයි දැන් එයා පිහිටන්න උත්සාහත් වෙන්නේ. ඒ සංඥා සමහරවට අපි දැකපු දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රාර්ථනා කරන දේවල් වෙන්න පුළුවන්. අතීතයේ බොහොම අතීතයේදී වෙච්ච දේවල් වෙන්න පුළුවන්. ඒ යම් යම් දේවල් අපේ හිතේ යට තැම්පත් වෙලා තියෙනවා. ඒ මොනවා හෝ මතු කරලා දෙනවා. ඉතින් ඒ එතනදිත් අහුවෙන්නේ නැතුව මේවා හුදු සංඥාපව තේරුම් අරගෙන හැකිතාක් අර දැනෙන. ඊටාම සියුම්ම දැන් මේලාදි දැනෙන්නේ. ආස්වාස ප්‍රසආසය ඊටාම සියුම් වෙලා තියේවි. එතකොට ඒ දැනෙන ආස්වාස ප්‍රසආසයටම දාන්නයි උත්සාහත් වෙන්න තියෙන්නේ. හැබැයි ඒ ආස්වාස ප්‍රසආසයට වඩා අර හිත මතු කරලා දෙන සංඥාවන් බොහොම ප්‍රණීත වෙන්න පුළුවන්. බොහොම රසවත් වෙන්න පුළුවන්. තමන් බලන්න කැමති දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම මුලා කරන සුළුයි. ඒ ඔක්කොම පැත්තකට දාලා අපි නැවතත් අර බොහොම සියුම් වේගන යන දැනීමෙම හිත පාත්තන්න උත්සාහ දෙන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා භාවනා කිරීමට පටන්ගෙන මාස 7කට වඩා නැත. මට මෙම නිස්සරණ වන සේනාසනයට පැමිණි දෙවෙනි වතාවයි. මේ මා ජීවිතයේ ලද උත්තරම අවස්ථාවක් හැටියට පවසමි. මා සක්මණේ යෙදෙන විට මාගේ ඇඟ පැත්තකට තල්ලු වී යන බව දැනිනි. වම් කකුලේ මාපට ඇඟිල්ලේ සිට දණහිස දක්වා අධික වේදනා දැනිනි. එය ඉවසාගෙන සක්මනේ යෙදිනි. එසේ යන විට පාදයේ තබන හැටි මෙනෙහි කළෙමි. එහි සිසිලසත් මුදු බවත් දැනේ. මෙසේ මම පැයක් පමණ වෙලා සිටිමි. පර්යංක භාවනාව. මෙහිදී මා ආස්වාස ප්‍රස්වාස දිහා බැලුවෙමි. එය සෙමෙන් සෙමෙන් විනාඩි 5ක් පමණ දැනී ගියේය. ඊට පසු මා නැවත හිත සමාධිගත විය. ඉන්පසු මාගේ ඇඟ ඉස්සරහට පස්සට යන වාසේ දැනිනි. එසේ ඉන්නා විට තුනටියේ වේදනාවද දැනිනි. ටික වේලාවක් එසේ සිටින විට මාගේ හිතට බාහිර සිතුවිලි ධාරාවක් ආවේය. එනම් දුක පිළිබඳ වැටහීමය. මාය මෙසේ නිරීක්ෂණය කළෙමි. අපි මේ ගෙවා යන්නේ මහා දුක්සහිත ජීවිතයක් බවත් එයින් ගොඩ ඒමට බුදු සමිඳුන් දෙසූ ගාථාව මතකයට ආවේය. එනම් වරහන් ඇතුලේ අත්තහයි අත්තනෝ යන වදනයි. එයින් තමාට පිහිට තමා මිස අනෙක් කවරෙක්ද යන වදයි. එය සිතේ අදිටන් කරගෙන මේ දුක් සහිත සසරෙන් ගැලවෙන මාවත සොයාගත යුතු බව දැනිනි. අප ආමග කෙටිය. යාමට තව බොහෝ දුරක් ඇත. මෙසේ මෙනෙහි කරමින් සිටින විට සිත ඉවතට ගියේය. එතනත් පොඩක් ඉන්න. එතන ඔතන ඔය මෙනෙහි කරනවා කියන එකත් ඔතනට ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ආස්වාස ප්‍රසආසයේ හිත පවත්වනවා කියන එකේදී අපිට ඒ වගේ නිකන් ධර්ම පැත්තෙන් එන්න පුළුවන්. නමුත් ඕවා ඔක්කොම අපි හිතන්න ගියොත් එහෙම අපි උතන අරමුණින් පිට යාමක් තියෙන්නේ. කියන්නේ විතර්ක සංසිඳවන්න තමයි අපි උත්සාහත් වෙන්න තියෙන්නේ. ඒකයි උතන අපිට දැනෙන්න නිකන් මේවා බොහොම නිවැරදි දේවල් වශයෙන්. නමුත් අපි දැම්ම ඔච්චර යන්න අවශ්‍ය නැහැ. බලන්න අපිට දැනට සංසුන් කරගන්න. පුළුවන් තරම් හිතේ يعني ආනාපාන සතිය විශේෂයි විතර්ක සමනය සඳහා. අපේ හිතේ විතර්ක කියලා කියන්නේ හිතේ එන සිතුවිලි ස්වභාවයන්. ඒ ඒ සිතුවිලි ස්වභාවයන් සමනය කරන්න තියෙන උත්කෘෂ්ඨ භාවනාවක් තමයි ආනාපාන සතිය කියන්නේ. ඒ නිසා පුළුවන් තරම් ආනාපාන සතියේදී හිත තැම්පත් වෙන්න දෙන්න. හිත සංසිඳෙන්න දෙන්න. ඇතුලේ කතාව පුළුවන් තරම් සමනය වෙන්න දෙන්න. එතකොට මේ සමනය වෙච්ච හිතක් පාවිච්චි කළා නැත්නම් සමාහිත හිතක් පාවිච්චි කළා හොඳට මේ සංස්කාර ධර්මයන් සම්මර්ෂණය කිරීම හරහා හොඳට ඒ දිහා බැලීම හරහා එන ගැඹුරු අවබෝධය ඔయిత වඩා එහා යන ගැඹුරු ගැඹුරු අවබෝධය. ඒතරයි එතෙන්ටයි යන්න තියෙන්නේ. ඒ නිසා දැම්ම කියන්නේ වැටහීම් ඒවි ප්‍රශ්නයක් නැහැ. හුඟක් ඒවා ඔස්සේ දිගට යන්න යන්නේ නැතුව ආපස්සට ගන්න අරමුණට. ආයෙත් අරමුණේ හිත තැම්පත් කරන්න හදන්නේ. ආ කියවන්න පටන් ගත්තර නෑ දැන්ම කටවහගෙන ඉන්න කියලා පොඩ්ඩක් ආයි අරමුණේ තියන්නයි තියෙන්නේ. ඉතින් ඒක තියාගෙන යන්න. මෙසේ මෙනෙහි කරමින් සිටින විට සිත ඉවතට ගියේය. එසේ සිත පිටතට ගියේ ශබ්දයක් දැනීය. මෙහි පැවසුවේ මගේ සිතට දැනුණ දේය. මෙය හිතේ තද කරගෙන සිටීමෙන් පළක් නැත. පවසා සිටීම හොඳ බවය. මේ කරුණ ගැන බලා මා ඉදිරියට භාවනා කරගෙන යන්නේ කෙසේදයි ස්වාමින් වහන්සේගෙන් පිළිතුරක් ලබා දෙන සේක්වා. ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා. හොඳයි. ඒකට කරගෙන යන්න පුළුවන් තරම් හිතට සංසුන් වෙන්න දෙන්න. හිත තැම්පත් වෙන්න දෙන්න, සමනය වෙන්න දෙන්න. එතකොට Tamanටම තේරෙනවා ඒ කියන්නේ මේ කතා කරන හිතයි, නිශ්ශබ්ද හිතයි කියන්නේ මොකද්ද කියලා. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. මම සතිපට්ඨාන භාවනාවට ආධුනිකෙක් වෙමි. පළමුව හා දෙවන දිනවල භාවනා අත්දැකීම් ඔබ වහන්සේට ඉදිරිපත් කර අතර එය දිගටම කරගෙන යාමට උපදෙස් ලැබිනි. සක්මන් භාවනාවෙහි යෙදෙන විට දෙපතුල් හිරිවැටීම උණුසුම් බව සිසිල් බව දැනුනි. වම් පාදෙහි දණහිස දැඩිසේ කැක්කුමක් ඇතිවිය. ඉක්මනින් පරයන්ක භාවනාව ආරම්භ කළෙමි. ආස්වාස ප්‍රස්වාස දිගු බව කෙටි බව දැනුනි. සිතුවිලි ගලා ආන්මුත් සතිමත්ව සිටි හේයින් සිටිවිලි වැඳී නොතිවි වැඳී වැඳා නොතැබීමට වග බලා ගත්ෙමි. ටික වේලාවක් යද්දී ආස්වාස ප්‍රස්වාස නොදැනී ගිය අතර යටිපතුල් දැවිල්ල හිරිගතිය කැක්කුම ආදිය මෙන්ම සිසිල් බවද දැනුනි. ක්‍රමයෙන් ශරීරයේ ඉහළට ගමන් කළේය. වම් පාදයේ වේදනාව දැඩිව දැනිනි. මෙම වේදනාවන් ඇතිවෙමින් නැතිවෙමින් දිගින් දිගටම පැවතිනි. මම ඒ දෙස දකිමින් සිටියෙමි. මේ తත්වය වැරදි නිවැරදි බව පැහැදිලි කර දෙන මැනවි. මා කුමක් කළ යුතුද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කළා තියෙන හොඳයි. ඒ කියන්නේ ආනාපාන සතිය ඔස්සේ ගිහිල්ලා තිනවා. ඉතින් ඒ ඇස්සේ පොඩ්ඩක් වේදනාවක් ඇවිල්ලා තිනවා. දැන් වේදනාව බලන්නත් පොඩ්ඩක් උත්සාහත් වෙලා තිනවා. තමන්ට නිකන් ඒකත් එක ගැටෙන්නේ නැතුව බොහොම නිකන් පරීක්ෂණයක් කරන විද්‍යාඥයෙක් වගේ නිකන් වේදනාවන් පහළ වෙනවා මේකෙන් කොහොමද මම තේරුම් ගන්නේ මේක කොහොමද මම නුවණ දියුණු කරගැනීම සඳහා පාවිච්චි කරන්නේ මෙතන ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය මොකද්ද? අන්න ඒ බඳු ආකල්පයකින් වේදනාව දිහා බලන්න පුළුවන් නම් මෙලොවට වැරද්දක් නැහැ. අර හිතේ සමාධිය හදාගෙන බලන එක තමයි වටින්නේ. එහෙනම් අර ඉබේටම ගියොත් හිතේ සමාධිය හැදීගෙන එනකොට ඉබේටම ගියොත් වේදනාවකට ගිහිල්ලා එයා බලන්න ගත්තොත් වළක්වන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් මේ උස්සේ ගියාට වැරද්දක් නැහැ. මම හිතන්නේ කලින් ප්‍රශ්නයකට අහලා තිබුණා අර ආනාපාන සතිය කරගෙන යනකොට නිකන් තමන් නිකන් ඉහළට ගිහිලා බලන් ඉන්නවා වගේ ස්වභාවයක් එහෙම දැනුණා කියලා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. يعني ඇතම් වෙලාවට අපේ ඒ දෘෂ්ටි කෝණය වෙනස් වෙනවා. නිකන් තේරෙනවා නිකන් කය මෙහෙ තියෙනවා අපි හුඟා කුඩ ඉඳගෙන බලන් ඉන්නවා වගේ. නැත්නම් අපි නිකන් පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා වගේ. ඒ වගේ නිකන් ස්වභාවයන් දැනෙනවා. ඒවා එච්චරම මේ කරදරයක් කරගන්න නැතුව දිගට කරගෙන යන්නයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රස්වාස නාසිකා අග්‍රයේ සිත අරමුණු කරයි. හුස්ම රැල්ල දීර්ඝ බව හා කෙටි බව දැනේ. විනාඩි 10ක් විතර ගිය පසු අත් දෙකේ තද ගතිය සෑහෙන වේලාවක් තිබෙන බව දකිනවා. ඒ අතර සිතුවිලි සාමාන්‍ය විදිහට යනවා එනවා දකිනවා. හිස හෙමින් හෙමින් ඉදිරියට නැමෙනවා දකිනවා. නැවත හිස කෙලින් වී පිටුපසටද එසේම පහත් වෙනවා දකිනවා. එය සෑහෙන වේලාවක් තිබෙනවා. තද වූ අත් දෙක බුරුල් වී හෙමින් හෙමින් අත් දෙක ඉහළට එසවි නළලට අත් දෙක එකතු වෙනවා දකිනවා. පසුව ඇස් දෙක ඇරෙනවා. සක්මන් භාවනාව. ලනුපැදුරේ සක්මන් කරන විට පා දෙකට සිත යොමු කරනවා. රළු බව දැනෙනවා. සිතුවිලි ඇවිත් යනවා එනවා දකිනවා. ඔබ වහන්සේගෙන් යම් උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක ඇත්තටම يعني වෙනවා ඇහැට පේනවද නැත්නම් තමන්ම කියන්නේ අස් දෙක එසවෙනවා මෙහෙම තේරෙනවද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? කාගේද ප්‍රශ්නේ? හැම පරණයක් ගන්නම ඔය විතර තේරෙනවද? ඉඳලා හිටලා. ඉඳලා හිටලා. ඔව් ඉඳලා හිටලා ඒ කියන්නේ Taman තේරෙන්නේ අත අත පොඩ්ඩක් එස වෙනවා. ඇත්ත වශයෙන්ම එස වෙනවද? ඔව් එස වෙනවා. ඇත්ත වශයෙන්ම එස වෙනවා. නලට අත් දෙකම එනවද? දෙකම එනවා. දෙකම ඉඳලා වැඳගෙන ඉන්නවද එහෙමද? ඇස් දෙකත් ඇරෙනවා. ඇරෙනවා. ආහා. ප්‍රශ්නයක්වත් නැහැ. ඉතින් වැඳගෙන භාවනා කරන්නත් පුළුවන්. <laughs> මෙහෙම ඉන්න වෙනකොට මෙහෙම ඉඳගෙන භාවනා කරනවා. <laughs> හිත කොහෙද වෙලා තියුනේ? හිත අරමුණක් වශයෙන් ගත්තේ මොකද්ද? එහෙම විශේෂ දෙයක් නෙමෙයි. විශේෂ දෙයක් ඒ කියන්නේ ආනාපාන සතියෙන් පටන් ගත්තේ. ඔව්. එතකොට ඒකේ කියන්නේ තේරෙන්නේ කොච්චර විතර ආනාපාන සතිය ගියා වගේද? කියන්නේ ආස්වාසය හොඳට තේරුණාද? එහෙ. තේරුණා. කියන්නේ මෙනෙහි කිරීමකුත් කරනවද? ආස්වාස ප්‍රස්වාසය කියන හරි මාකර වචනකින් මෙනෙහි කරනවද? එහෙ. මොකක් කියලා වචනේ පාවිච්චි කරනවා. ආස්වාස ප්‍රාස්වාස. කියලාම මේ වචනේ පාවිච්චි කරනවා. එහෙම කිය කී ඉන්නකොටද ඔක උනේ. එහෙ. හා. මොකෙන් ගැන දැනට මොකුත් කරදරයක් නැහැ නේ. <laughs> එහෙමනම් ටිකක් කොහොම වෙන්නේ ඉඩ හරින්න පස්සේ ඉතින් මග හැරලා යයි කියලාත් හිතෙනවා. ඒ කියන්නේ පොඩ්ඩනේ අර ඇඟ සැහැල්ලු වෙනකොට පොඩ්ඩක් අපි සැහැල්ලුවක් ඉතින් මේ යම් සමහරණයක් කට ඇරලා තිනවා ඒ ගතියක්. මූණ පොඩ්ඩක් හැරිලා තිනවා ඒ ගතියක්. අත නිකන් පොඩ උඩ යන ගතියක් ඒව වෙන්න පුළුවන්. හැබැයි මේ ඒක ඉතින් එච්චරම කරදරයක් නැත්තම් දිගට වෙන්න දෙන්න. ඒ කියන්නේ අවධානය ඒකට නැතුව දැනට ආස්වාස ප්‍රස්වාසය ඔස්සේම තියන්න. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසයට මොකද වෙන්නේ? නිකන් ඕනනම් ඒකට වැඩි අවධානයක් දෙන එක පුළුවන් තරම් උත්සාහත් වෙන්න. ඒ කියන්නේ අපි හිතමු දැනට තේරෙන නිකන් ආස්වාස ප්‍රස්වාස විතරයි. දැන් ඒක ඒකේ තියෙනවා ඒ කියන්නේ ඒක අපි හිතමු ආස්වාසය එන්නේ අපි හිතමු වම්නාස්පුඩුවේ. දකුණු නාස්පුඩුවෙන් තමයි ඒක යන්නේ. හිතන්න ඔහම එකක්. නමුත් අපි සතිය දුර්වල නම් එච්චර දෙයක් තේරෙන්නේ නැහැ. අපිට තේරෙන එක එක්ක දෙකෙන්ම යනවා වගේ දෙකෙන්ම එනවා වගේ. නමුත් අපි හොඳට සියුම්ම බලනකොට අන්න සමහරට තේරෙන්න පුළුවන් මේ ආස්වාසය ඔන්න වම් පැත්තෙන් එන්නේ පිට වෙන හැබැයි දකුණු පැත්තෙන්. අන්න ඒ වගේ පුංචි පුංචි වෙනස්කම් දැනෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔන්න ආස්වාසය සිසිල් ප්‍රස්වාසය උණුසුම්. ආස්වාසය දිගයි ප්‍රස්වාසය කොටයි. නැත්නම් ආස්වාසය කොටයි ප්‍රස්වාසය දිගයි. ඔන්න වගේ පොඩ්ඩක් මේ ආස්වාස ප්‍රස්වාස අතර තියෙන සියුම් වෙනස්කම් දැක ගන්න උත්සාහත් වෙන්න. මේ يعني ඒකට මුල් තැන දෙන්න පුළුවන් තරම්. ආස්වාසයයි ප්‍රස්වාසයයි අතර මම කොහොමද මේක හඳුනගන්නේ? ඒ කියන්නේ අපි දන්නවනේ දැන් ආසා මේ වෙලාවෙ වෙන්නේ ආස්වාසය. මේ වෙලාවෙ වෙන්නේ ප්‍රස්වාසය කියලා අපි දන්නවා. කොහොමද දන්නේ? කියන්නේ අපි දැනගන්න නම් යම්කිසි දෙක අතර වෙනස්කම් දැනලා තියෙන්න ඕනේ. අන්නේ වෙනස්කම් ටික හඳුනා ගන්න බලන්න හොඳට. ආස්වාසය උණුසුම් වීමෙන්ද මේ නැත්නම් ආස්වාසය සිසිල් වීමෙන්ද මේක ආස්වාසය කියලා දැනගන්න. නැත්නම් ප්‍රස්වාසය උණුසුම් වීමෙන්ද දිග වීමෙන්ද කෙටි වීමෙන්ද අන්න ඒ වගේ පොඩි වෙනස්කම් ටිකක් පුළුවන් තරම් ඒකට එතකොට හිත නිමග්න වීමක් වෙනවා. එතකොට අරව අමතක වෙලා මේකෙම හිත සමාධි වෙන්න ගන්නවා. ඉතින් ඒ පැත්තෙන් පොඩ්ඩක් දාන්න. ආස්වාස ප්‍රස්වාසයටම මූලිකත්වය දීලා ඒකේ සියුම් සියුම් වෙනස්කම් බලන්න උත්සාහත් වෙන්න. හොඳයි. අත උසුනට ගණන් ගන්න එපා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ වැලි තලාවේ සක්මනේ යෙදෙන අවස්ථාවේ වැලිවල සිනිඳු බව අත්දකමින් වම දකුණ යන ලෙසත් ඔසවමි තබමි යන ලෙසත් සක්මන් කළෙමි. වැලි තලාවේ සීතල බව හොඳින් අත්දකින්න ලැබුණා. ඔසවමි තබමි යන ලෙස සක්මන් කරන විට කකුල් දෙකේම හැම සංධියක්ම නොදැනී නැමී නැමී යන ආකාරයත් දකින්න ලැබුණා. කකුල් වලට බර ගතියක් දැනෙන්න ලැබුණා. බයිසිකල් පදිනවා වැනි ක්‍රියාවලියක් සිදුවන බව දැනුණා. වරහන් ඇතුලේ ඔසවමි තබමි ක්‍රියාවලිය තුල එක කකුලක් බොරු කකුලක් වගේ ඇදගෙන යන බවක් දැනුණා. එසේම තනි කකුලෙන්ද අපි ගමන් කර ගමන් ගන්නේද යන හැඟීමක් දැනුණා. වරහන් ඇතුලේ වම දකුණ සක්මනේදී. අද සක්මනෙන් පර්යංකයට ගිය පසු වාඩි වී ඉන්න ඉරියව්වට හිත යොමු කළා. හුස්ම ගන්න බව දැනුණත් හුස්ම වැදෙන බවක් දැනුනේ නෑ. ඒ නිසා කයට හිත යොමු කරගෙන ඉන්න විට කය ඉස්සරහට පිටුපස්සට දෝලණය වන බවක් දැනුණා. නිින්ද ගිහින් නොවේ. සැබෑවටම මේ දේ ටික වේලාවක් යනකම්ම තිබුණා. කන් වලින් රස්නයක් පිටවෙන බව දැනුණා. මීට පෙර පර්යංක භාවනාවලදී ශරීරය එහෙට මෙහෙට පැද්දෙන පැද්දෙන්න වුණා. අද දිනේ ශරීරයේ ඉස්සරහට පිටුපසට දෝලනයක් වෙමින් වීමක් සිදු වුණේ. සිත හිස් බවක් දකින්න ලැබුණා. ඒ අවස්ථාවේදී ඉන්න ඉරයව්වට හිත යොමු කළා. සිත බොහෝ වේගයෙන් දුවනවා තේරුණා. ඒ දෙස පලා සිටින විට මදුරුවෙක් කන බව දැනුණා. පර්යංක භාවනාව නතර වුණා. ශරීරයේ කම්පන නිශ්චල ගතිය එසේම තිබුණා. නැවත සක්මනට ගියා. උදෑසන සිට උණ ගතියක් මුළු ශරීරයේ කැක්කුම් ගතියක් තිබුණා. පර්යංකයේ අර දේවල් සිද්ධ වෙලා ටික වේලාවකදී ඒ වේදනාවන් අඩු වුණත් නැවත සක්මනට ආපසු ආවට පසු ඒ වේදනාවල් තිබුණා. මීට පෙර ආසනයක නොවේ බිම ඉඳගෙන පරයන්කේදී ඉඳගෙන පරයන්කේදී දනිස් වේදනාව දරුණු ලෙස තිබුණා. භාවනාව හොඳ මට්ටමකම තිබුණාට දනිස් වේදනාව නිසා විනාඩි 35ක කාල සීමාවකදී පරයන්කෙන් නැගිටින්න සිද්ධ වෙනවා. ගරු ස්වාමින් වහන්සේ ඒ වෙලාවට ඉරියව් මාරු කර නැවත පරයන්කේ සිටින්නද කුමක් සිදු වුණත් ඒ වේදනාව මෙනෙහි කරමින්ම පරයන්කේ සිටින්නද ගෞරවෙන් ගරු ස්වාමින් වහන්සේගෙන් ඉදිරියට මෙහි අඩුපාඩු ඇතනම් උපදෙස් පතමි පොඩ්ඩක් කතා කලින් ඒ කියන්නේ විනාඩි 35ක් විතර යනකොට නම් වේදනාව එන්නේ. Tamanට තේරෙනවා නම් දැන් මේ යන වෙලාවේදී ආනාපාන සතියත් එක්ක හොඳට සමාධිත් වේගෙන එනවා නැත්නම් ඒක සියුම් වේගෙන එනවා කියලා. අරකට මුල් තැන නොදී ආනාපානෙත් එක්කම තව ටිකක් දුර යන්න. මොකද ආනාපාන සතියෙන් හිතේ සමාධිමත් බවක් හැදෙන එක හැදෙන එකේ ප්‍රයෝජන තියෙනවා. ඒ නිසා තව ටිකක් ඒ කියන්නේ ඒකට මුල් තැන දෙන්න වේදනාව මගහරව ගන්න බලන්න දැනට. පස්සේ හැබැයි ඒ කියන්නේ මොක සමාධිය හැදුනට පස්සේ මේක ආශිර්වාදයක් කරගන්න පුළුවන්, අරමුණක් කරගන්න පුළුවන්. නමුත් දැනට තව ටිකක් සමාධිය හැදෙන්න දෙන්න අවශ්‍ය නිසා මේ තව ටිකක් ආස්වාස ප්‍රසවාසයටම මූලිකත්වය දීලා කප්පාදේ වෙනස් කළා කමක් නැහැ ඉරියව පොඩ්ඩක් මාරු කළා මේ ඒක මගහරවගෙන ආයෙත් ආනාපාන සතිය ඔස්සේම දිගට යන්න. තවත් මොකක්ද එකක් මට හිතුණා මුල මුල පොඩ්ඩක් කියන්න. ඔක්සක්මනේදී වැලිතලාවේ සීතල බව හොඳින් අත්දකින්න ලැබුණා. ඔසවම තබම යන ලෙස සක්මන් කරන විට කකුල් දෙකේම හැම සංදයක්ම නොදැනී නැමී යන ආකාරයක් දකින්න ලැබුණා. කකුල් වලට බරගතියක් දැනෙන්න ලැබුණා. බයිසිකල් පදිනවා වැනි ක්‍රියාව. හරි. අන්න ඒක තමයි. ඒ කියන්නේ Tamanට ඒ වගේ දේවල් දැනෙනකොට ඒ ඒ ස්වභාවය දැනගැනීමෙන් යන්න. ඒ කියන්නේ ඔකේ කියන්නේ සාමාන්‍යයෙන් විස්තර කරන සටහන් ආකාර කියලා ඔයාලට කියනවා. ඒ කියන්නේ අපි දැන් මම ඇවිදිනවා කියලා ඒ ගත්ත සත්පුද්දල සංඥාවක් වෙනුවට ඔන්න සටහන් ආකාර පැත්තකට දැන් මේක වෙනස් වෙන්න ගන්නවා. එතකොට නිකන් අපිට තේරෙන්නේ නැත්නම් මෙතන මේකතර මේ මම කරන දෙයක් නැහැ. මේක නිකන් ඔන්න බයිසිකලයක් පදිනවා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. නිකන් අර අපේ තිබිච්ච දෘෂ්ටි කෝණයෙන් දැන් වෙනත් දෘෂ්ටි කෝණයට පොඩ්ඩක් පරිවර්තනය වෙලා තියෙන්නේ. අර අපි අ මොකක්ද අර එළද මේ එළදෙනෙක් මරලා මස් විකුණන සංඥාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ මොකේද මේ ධාතු මනසිකාරයේදී. අන්න ඒ වගේ මේකේ මේ පොඩ පොඩ තමයි අපේ දෘෂ්ටිය වෙනස් වෙන්නේ. දැන් අතෙන්ද නම් මේ මස් මේ මස්කා මේ මරණ මිනිසයා නැත්නම් හරක් මරණ මිනිසයාගේ දෘෂ්ටි කෝණය ඉක්මනටම වෙනස් වුණා. මුලින් හරකෙක් හිටියා, සතෙක් හිටියා. ඔන්න විනාඩි 10න් 15න් ඔන්න ඒක මස් සංඥාවට වෙනස් වෙලා. නමුත් අපේ ඉතින් එච්චර ඉක්මනට වෙන්නේ නැහැ. අපේ ඔය වගේ පොඩ පොඩ පොඩ පොඩ තමයි ඔයගේ දෘෂ්ටි කෝණය වෙනස් වෙන්නේ. ඒත් ඔය සටහන් විදිහට ඔය වගේ නිකන් බයිසිකල් පදිනවා වගේ, ඔරුවක් පදිනවා වගේ ඒවා දැනෙනවා කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. යන විදිය හොඳයි. දෙකට කරගෙන යන්න. ගරු ස්වාමින් වහන්සේ ආරාමේ වත් කරන අවස්ථාවේ හා අනිත් සෑම අවස්ථාවකමත් නිතර ඉරියව්වෙන් ඉරියව්වට මාරුවන වෙලාවේ ඒ ඒ අවස්ථාවේ අනිත්‍ය මෙනෙහි කරන්න යෙදෙනවා. එදිනෙදා වැඩ කටයුතු වලදී සතිමත් වෙන්න වර්තමානයේ හිත තියාගන්නේ කෙසේද? අතුල්පතුල් දෙකට දැනෙන දෙයට හිත යොමු කරන්නද? ගරු ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. හොඳයි. ඒකෙත් වැරද්දක් නැහැ. ඒ කියන්නේ තමන් අපි තුමු ඉදලක් අරන් අතු ගන්නවා. දැන් අත් දෙකට දැනෙනවා. අත්ලට දැනෙනවා මේ ඉදලේ ඒ ග්‍රහණය. ඒක ඒක උනත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඉදල් අතු ගන්නකොට ඒකෙන සද්දෙට හිත යමන්නත් පුළුවන්. ඊළඟට අපි තුන් දත් මදිනවා කියලා එතෙන්දී බුරුසුව මේ විදුරු මසේ වදිනවා, දතේ වදිනවා. ඒවා දැනෙනවා නම් ඒකට හිත යොදන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ කියන්නේ පුළුවන් තරම් දැනීම් පැතර හිත යොදන්න හිත පුළුවන් තරම් අර කියෝ කියෝ ඉන්න ගතියෙන් තමයි මෙදව ගන්න තියෙන්නේ. අපේ සිත හරි කැමැති කියවන්න. එක්කෝ මේ සින්දුවක් හරි කීකේ ඉන්නවනේ සාමාන්‍යයෙන්. ඉතින් මේ ඒ වටත් ඉතින් පුළුවන් තරම් අඩු කරලා පුළුවන් තරම් අර කියෝන ගතිය අතීත අල්ලගෙන කියෝන ගතියක් අනාගතය අල්ලගෙන කතා කරන ගතියක් ඒවෙන් ඒකෙන් හිත අයින් කළ පුළුවන් තරම් මේ වර්තමාන මොහොතේ තියෙන සරල මේ වර්තමාන මොහොතේ කරන ක්‍රියාවට හිත ගන්න පුළුවන් නම් අන්නේ හැම ක්‍රියාවකින්ම අපිට ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ඒ උත්සාහය හොඳයි. දෙකට කරගෙන යන්න. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස මම සේනාසනයේ භාවනාවට පැමිණි දෙවන අවස්ථාවයි මේ ස්වාමින් වහන්ස මා මීට පෙර භාවනා කර ඇති නමුදු භාවනා කරන ක්‍රමය අවබෝධ වනුයේ දැන්ය මම සක්මන් කරන අවස්ථාවේ සිත මනා ලෙස පතුල යට රැඳී සිටී මනා ලෙස සමාධිමත් වෙයි එහෙත් ඒ සමගම සක්මන් මළුවේ වැටෙන තරමට නිදිමත දැනේ එය දරාගත නොහැකි තරම්ය එය නීවරණ ධර්මයක් බව දනිමි. ඒ සමගම ඊතා දුක්බර වේදනා රසක් මතුවී ඇවිත් යන අයුරු බලා සිටියෙමි. මේ తත්වයේ පිළිබඳ පැහැදිලි කර දීමක් කරන්නේ නම් පින් සිදු වෙයි. ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේ පොඩක් ඉන්න. පොඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? ම්ම් දුක් වේදනා කියන එකක් තමයි මට ඇත්තටම පැහැදිලි නැත්තේ. ඒ කියන්නේ දුක් වේදනා පැමිණ යයි කියලා තියෙන්නේ. මොකද ඒ සමග ඊතා දුක්බර වේදනා රසක් මතුවී ඇවිත් යන අයුරු බලා සිටිමි. ඊට කලින් කියන්නේ කලින් කියන්නේ දරාගත නොහැකි නිදිමතක් දැනෙනවා. වැටෙන තරමට. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් හිත සක්මනේ යෙදෙනකොට සමහරවිට හිත සමාධි වෙනකොටත් නිකන් නිදිමත ගතියක් වගේ තමයි දැනෙන්නේ මුලින්. එතකොට හැබැයි අපේ එහෙම එක්ක හිට ගන්න පුළුවන් නම් සමහරවිට පොඩි වෙනසක් කරලා බලන්න පුළුවන්. ඒ කවුරු හරි ලියපු කෙනා දිගට අපි තුමු දැන් සක්මන හොඳින් කෙරෙනවා. හොඳට දැන් හිත අරමුණේ තියෙනවා. එතකොට ඔන්න හිතන්න නිදිමත ගතියක් ආවොත් සක්මන හිමීට නතර කරලා එහෙම හිටගෙන බලන්න. නිදිමත ගතිය වෙනුවට හිත නිකන් තැම්පත් වීමක්. හැබැයි නිින්ද යාම නම් නෙමෙයි. මම මේ කතා කරන්නේ නිින්ද යනවා කියන එකේදී ඉතින් ඔහම ඉඳගත්තාම හිටගෙන නිින්ද යන්න ඉඩ තියෙනවා. සමහරට වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒක නෙමෙයි මේ මං කියන්නේ. හිත ඇත්ත වශයෙන්ම සමාධි වීමකට නම් යන්නේ. එතනදී හිත තැම්පත් වීමක්, තමන්ට හොඳට නිකන් සීරුවෙන් ඉන්න පුළුවන් ගතියක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් එතනම කොහොම හරි ළඟක් වාඩි වෙන තැනක් තියෙනවා. එතෙන්ද පොඩ්ඩක් වාඩි වෙලා බලන්න. මේ හිත එහෙම තැම්පත් වීමක් සමාධි වීමක් වෙනවද කියලා. මොකද ඒ බඳු වෙලාවක එහෙම සමාධි වෙන්න හදන වෙලාවක අපි බල කළා මේක ඇවිද්දෙව්වොත් එහෙම හිත හුඟක් විසිරෙනවා. ඉතින් ඒ නිසා එතෙන්දී උද්දච්චයට යනවා. ඒ නිසා එතෙන්දී අපි අපි අපි තේරුම් ගන්න ඕනේ මේ හිත සමාධි වෙන්නද හදන්නේ. එහෙම නැත්නම් ඇත්ත වශයෙන්ම නිදිමතක් දෙන්නේ. දැන් නිකන් නිදා ගන්නද හිත ඉල්ලන්නේ කියන එක පොඩ්ඩක් තමන් මේ දෙක අතර තියෙන වෙනස තේරුම් ගන්නයි තියෙන්නේ. පොඩ්ඩක් නතර වෙලා හිත මොකද කරන්නේ කියලා බලන්න. ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී සමහර අවස්ථාවලදී ආනාපාන සතිය නාසික අග්‍රේ පිහිටවිය හැකිය. එසේ කිරීමට සමහර අවස්ථාවලදී සතිය පිහිටුවීමට පිම්බීම හැකිලීමද අනුගමනය කරමි. මේ දෙකම භාවිතා කිරීම වරදක් දැයි පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කමක් නැහැ. පාවිච්චි කළා ඊළඟට එකක් තෝරගන්න. අපි තුමු ආනාපාන සතිය හොඳට අහු වුණා. අහු වෙලා දැන් අපි තුමු ආනාපාන සතියෙන් වඩ아가ගෙන යනවා. එතකොට දැන් ඔන්න හුස්ම නැල්ල අපි තුමු සියුම් වේගන යනවා කියලා. දැන් සියුම් වේගන යනකොට අපි මේක දැන් අල්ලන්න අමාරුයි කියලා දැන් ආයේ පිම්බීම හැකලෙන්න මාරුනොත් අන්න වැරදි. ඒක සුදුසු නැහැ. මොකද මේ කොයි අරමුණත් පොඩ්ඩක් ඒකේ ක්ෂය වෙලා යන හැටි නැත්තම් අරමුණ සියුම් වෙලා යනකම් අපි ඉඩ දෙන්න ඕනේ. සියුම් වෙන්න අනුග්‍රහ කරන්න ඕනේ. සියුම් වෙන අරමුණෙත් අපි සතිමත් වෙන්න උත්සාහත් වෙන්න ඕනේ. අපි අරමුණ සියුම් වෙනකොට වෙන අරමුණකට මාරු කරොත් වැරදි. ඒ වෙනුවට දැන් මෙතන උපක්‍රමයක් වශයෙන් අපි තෝ මේකත් පොඩ්ඩක් බලලා ඊළඟට මේකත් පොඩ්ඩක් බලනවා. හැබැයි මේ දෙකෙන් ඊළඟට ප්‍රකට වෙන එකක් අන්න ඉස්සරහට ගන්නවා. අරගෙන ඒක ඔස්සේම දිගට යනවා. ඊට පස්සේ ආයෙ අරකට මාරු වෙන්නේ නැහැ. මේ වගේ දෙයක් කරාට නම් වරදක් නැහැ. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. පින්වත් ස්වාමින් වහන්සේ විසින් 21 වන දින මා විසින් ඉදිරිපත් කළ කමඨහන් වார்த்தාවට අනුව එදා සිට දැන් සක්මණේදීත් පරයන්කේදීත් ඇති වෙනවා නැති වෙනවා ලෙස සිතමින් ඒ දෙස බලමින් භාවනාව වඩන ලෙස උපදෙස් ලැබුණි. ඊට අනුකූලව එදිනම 2:20 සිට 4:45 දක්වා කාලයේ ඒ අයුරින් මූල කර්මස්ථානය වෙනස් කළ අයුරින් ඇතිවීම නැතිවීම ලෙස සක්මන ආරම්භ කළා. ආරම්භයේ සිටම සිතට ඊටමත් සතුටක් ප්‍රබෝධයක් දැනුණා. වෙන සෑම දිනකට වඩා එය හුරු පුරුදු බවක් දැනුණා. විනාඩි 10ක් 15ක් පමණ එසේ පාදවලට සිත යොමා සක්මන් කරද්දී මේ ඇතිවීම නැතිවීම නම් මෙලෙසයයි සිතද්දී ගාථා පාඨයක් සිහියට ආවා. එසේ සිට නොදැනුවත්ම එම ගාථා පාඨය මෙනෙහි කරමින් සක්මන් කළා. සක්මන් වාර දෙකක් පමණ එතකොට නම් අවුල් ගිහිලා තියෙන්නේ <laughs> නෑ එතකොට ඇති වෙන නැති වෙන පැත්තකින් තියලා ગાතක එකේ ඇවිදිනවා ඒක මුලින් පොඩ්ඩක් තේරුණාට කමන්නේ ඒක එහෙම අතහැරියා ආයි ඇති වෙන නැති වෙන බලන්න ඒ කියන්නේ මේ ඇති වෙන නැතිමයි මූල කර්මස්ථානය වෙන්න ඕනේ ඒකටයි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ මේ ગાත කියන්නේ නෙවෙයි සක්මන් වාර දෙකක් පමණ එසේ ගිය පසු නැවත සිහිපත් වුණා ස්වාමින් වහන්සේගේ උපදෙස් <laughs> මා ඉවත් වී ඇති බව. නැවත ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි සක්මන් කළා. එය විසිරීමකින් තොරව ඊතා ප්‍රබෝධයෙන් සතුටෙන් පැය එකහමාරකට ආසන්න කාලයක් එක දිගටම වැඩුවා. වේලාවක් යනවා දැනුනේම නැහැ. පර්යංකය. ඉන්පසු පර්යංකයට ඉඳගත්තා. එසැනින්ම වාගේ දැස් ඉදිරියේ ඊතා කුඩා අංශු විශාල ප්‍රමාණයක් දිස් වෙන්න ගත්තා. ඒවා එක විදියට පවතින්නේ නැහැ. ඒ දෙස බලා සිටියා. විනාඩියක් පමණ කාලයකින් එය නැති වුණා. නැවත හුස්ම රැල්ලටද ඒ ආකාරයෙන්ම ඇතිවෙනවා නැතිවෙනවා ලෙස සිහි කරමින් භාවනාව ආරම්භ කළත් එය ටිකක් වෙහෙසකාරී බවක් දැනුණා. එවිට ඇතිවීමක් ලෙස විතරක් දකිමින් භාවනාව විනාඩි 15ක් පමණ කළෙමි. පසුදාද ඒ අයුරින්ම සක්මන් සක්මනත් පර්යංකයත් කරගෙන ගියෙමි. පෙර දිනට දින වගේම සක්මන ඊතා ප්‍රබෝධයෙන් සතුටෙන් කළෙමි. වරින් වර හිත විසිරුණද නැවත සිත පිහිටුවමින් භාවනාව වැඩුවෙමි. වරින් වර නොදැනුවත්ම අර ගාථා පාඨය මෙනෙහි වෙනවා. එය සතියෙන්ම බැහැර කළා. අද දිනත් පර්යංකයේදී පෙර දිනසේම අංශු ගොඩාක් පමණක් දිස් වෙනවා දිස් වෙන්න ගන්නවා. විනාඩියකින් වගේ නැති වෙලා ගියා. සැන්දෑ යාමේ භාවනාවේදී ඉර බැස ගොස් තිබුණද මුහුණට ලොකු එළියක් වැටුණා. වැටුණා මෙන් ආලෝකයක් දිස් වුණා. එසේ ඒ තරම්ම ආලෝකයේ දිස් වූ මගේ පළමු අත්දැකීම එදින විය. නමුත් එය ඇතිවීමක් නැතිවීමක් ලෙසට මෙනෙහි කරමින් බලා සිටියා. සිත හරීම ප්‍රබෝධමත්. එම භාවනාවෙන් නැගිටින සිත් නොදෙන තරම්ය. එහෙත් විටින් විට ආ බාධා නිසා භාවනාවද අතරමඟ කැඩුනා. ඒත් නැවත සක්මනට ගොස් ආය ආයමත් පරයන්කට ගොස් භාවනාව වැඩුවෙමි. එහිදී මතු ගැටලුව නම් ස්වාමින් වහන්ස එක් අවස්ථාවකදී හුස්ම රැල්ල කෙටි වී නැති වී යන විට ඇති වෙනවා නැති වෙනවා කියා කුමක් මෙනෙහි කළ යුතුද යන්නයි. පොඩ්ඩක් ඉන්න. දැන් අපිට පටන් ගන්නකොට ආස්වාස් ප්‍රස්වාස තියෙනවා. නමුත් හොඳට හුස්ම රැල්ල සියුම් වේගෙන සියුම් වේගෙන යනකොට මේක ආස්වාසයක්ද ප්‍රස්වාසයක්ද කියන සංඥාව අපෙන් ඈත් වෙන්න පුළුවන්. ඒතර අපිට හරියට තේරුම් ගන්න බෑ මෙතෙන්ද සිද්ධ වෙන්නේ ආස්වාසයක්ද ප්‍රස්වාසයක්ද කියලා. නමුත් මොකද්දෝ දැනීමක් තියෙනවා. එතනින් එතෙන්දී ඕක අවුල් කරන්න එපා. ආයිත් මේක ආස්වාසද ප්‍රස්වාසද කියලා හොයන්න ගිහිල්ලා නැත්තම් මේක මේ උපකල්පනය කරන්න ගිහිල්ලා මොකක්වත් මේක අවුල් කරගන්න එපා. ඒ දැනීම කියන එක ගන්න. ඒ කියන්නේ අරමුණ සියුම් වීමක් තමයි වෙන්නේ හැමතිස්සෙම. සංඥා අඩුවීමකට තමයි යන්න තියෙන්නේ. ඒ නිසා අපි මුලින් සංඥා සහිතව පටන් ගන්නවා. හැබැයි ටික ටික ටික ගැඹුරට යනකොට සංඥා හැලි හැලි බොහොම සියුම් සංඥාවක් බවට පත් වෙනවා. ඒ නිසා දැන් අපි තුමු ආස්වාසය කියන එක දැනෙන්නේ අපි තුමු හට ගැනීමක් නිකම් පුංචි දැනීමක් පටන් ගන්නවා. ඊට පස්සේ දැනීමත් අවසන්ලා යනවා. ආයෙත් තව පුංචි දැනීමක් පටන් ගන්නවා. ඒකත් අවසන්ලා යනවා. සමහරවිට නිකන් ආස්වාසය ඇතුලේ දැනීම් රාශියක් තියෙන්න පුළුවන්. එක දැනීමක් නෙමෙයි. ඒ හැම පුංචි දැනීමක්ම පටන් ගැනීමක් තියෙනවා අවසානයක් තියෙනවා. පටන් ගැනීමක් තියෙනවා අවසානයක් තියෙනවා. ඔන්න ඔය පැත්ත තමයි දාන්න තියෙන්නේ. ඊට පස්සේ එතනදී හිතාමතා ආය හුස්ම ගන්න පටන් ගත්තා. නෑ ඒක නම් අවශ්‍ය නැහැ. යන විදිහට යන්න දෙන්න. ඒ කියන්නේ අරමුණ සියුම් වෙලා සියුම් අරමුණක ඔය ඇතින්න තියෙන සබහා අපිට දකින්න පුළුවන් නම් වඩා හොඳයි. ඒකේ වැරද්දක් නැහැ. ඒතකොට හොඳට ගැඹුරට හිතට කාවදිනවා. අනිත් එක තමයි දැන් අර කය දිහා බලනකොට මුළු කයම නිකන් අංශු වශයෙන් පේනවා කියලා තියෙනවා. ඒකෙන් දැන් අර ඝන සංඥාව දැන් අයින් වෙගෙන යන්නේ. ඒ වෙන වෙන වෙන දෙයට ඉඩ දෙන්න. යන විදිහ හොඳයි. ගරු ස්වාමින් වහන්සේ මම කලක් තුල චිත්තානුපාසනාව වඩන්නෙක්මි. පරයන්ක භාවනාව. භාවනාව කරන්නට වාඩි වී සිතෙන් සිත දෙස බලාගෙන සිටින විට වරහන් ඇතුලෙන් ඇතුලේ අවදිමත් සීහෙන් යුතුව සිතට අනාගත සිතුවිලි සමග එල්ලීමටත් අතීත සිතුවිලි සමග ලුහු බැදීමටත් නොහැකිව සිත බලා සිටින්නාසේ දැනේ. එනමුත් වර්තමානයේ පමණක් දැනේ. එය හුදු වර්තමානයක්ම පමණයි. සක්මන් භාවනාව. මෙයත් පෙරසේමය. වරහන් ඇතුලේ පරයන්ක භාවනාව වගේ. සිතට සිතට යන්නට එන්නට තැනක් නැත්තාසේ වර්තමානයේ පමණක් හිඳී. වරහන් ඇතුලේ පාදයේ යටිපතුලේ එමෙම මොහොතේ දැනෙන දැනීම සමග සිතෙනවා එකකි සිතීම තවත් එකක්සේ දැනේ. සිතට දැනෙන එම වර්තමාන දැනීමට තව එක් කරුණක් එකතු කළොත් වරහන් ඇතුලේ පෙනෙන ඇහෙන වේදනා සම්බන්ධව සිතෙන් කතන්දර ගෙතිය හැක. එහෙත් දැන් සිත දිහා සිතෙන් බලාගෙන නොමැති බව අපූර්වට පෙනෙයි. දෙවැනි කරුණ එක් කරන මොහොතේම සිත එම දෙවැනි කරුණ එක් කරන ලද රූප, ශබ්ද, වේදනා පස්ස මානසිකාරයට පණී. දෙවැනි කරුණු එක් නොකරන තාක් සිතට යන්නට තැනක් නැත්තේය. හුදු වර්තමාන දැනීමක් පමණි. මෙම සිතෙහි ගැහැණු පිරිමි භාවයක් නැත්තේමය. එය වචන නොවේ. පරිසමාප්ත අර්ථයෙන්ම එය එසේය. මෙහි මමෙක් සෙවිය නොහැක. හුදු ක්‍රියා මාත්‍රයක් පමණක් බව ඊට හොඳින් ප්‍රකට වේ. එයත් මෙම සිත තුලදී දැකිය නොහැක. සිතෙන් සිත බලා සිටීමේ සිටීමෙන් මිදී මෙහි අපූර්ව ආවර්ජනය තුක් කළ හැකිය. පෙරත් විටින් විට මෙම මම මෙය දැක තිබුණත් මෙතරම් අපූර්වට කැමති වේලාවක් මෙම සිතෙහි රැඳී සිටීමට හැකි බව ඊයේ මම පසක් කළෙමි. ඒ සිත පවිත්‍රය නිදහස්ය. සිත සමාධිගත වන විට ඒවායේ අංග ඒවායේ ගතිය සමහර විට සිතෙන් ගලන සිතුවිලි දෙස සිතෙන් බලා හිඳී. ඒ මනසේ හැසිරීම රටාද. එහෙත් එය පෙරසේ සිතෙන් සිත බැලීමක් නොවන බව වැටහි. මෙහි සඳහන් කරුණවල යම් වරදක් ඇත්තේ නම් එය නිවැරදි කර දෙන මෙන්ද ඉදිරි භාවනා උපදෙස් ඊතා කරුණාවෙන් යටහත් පහත් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ත්වන් සරණයි. කරගෙන යන්න. ඒ කියන්නේ හිත ටික ටික හිත ගැන තේරෙන්න තේරෙන්න හිතේ නිදහස වැඩි වෙන ගතිය, ඊළඟට හිත තැම්පත් වෙන ගතිය, ඇතුලේ කතාව සමනය වෙන ගතිය, හිතේ සැහැල්ලුවක් දැනෙන ගතිය, ඕවා මතුවෙනවා නම් ඒ කියන්නේ යන රටාව හොඳයි. අ මේ තේරුම් ගන්න විස්තර ටික ඒ කාල පරිච්ඡේදයෙන් පස්සෙම කරන්න. කියන්නේ ඒ වෙලාවේදී අපි ආ මේ මොකද්ද දැන් මට මොකද වෙන්නේ? දැන් මේ හිතේ ස්වභාවය කොහොමද කියලා කියන්නේ හිතේ ස්වභාවය නම් නිකන් පස්සට ඇවිල්ලා නිකන් ආපස් බැලුවට ගානක් නැහැ. නමුත් හුඟක් අපි බරපතල විදිහට මේක ගැන හිතින් විමර්ශනයක් කරන්න ගියොත් සමහරට මේ තියෙන தත්වෙන් අපි අයින් වෙලා ආයෙත් නිකන් සංස්කරණයක් කරන්න ඉඩ දෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් හිත දිහා බලාගෙන ඉන්නවා. සිතුවිලි ඉබේ එනවා. කියන්නේ එයා යන්නේ. අපි ගන්නව නෙමෙයි. එයා ගන්නව මොනවා හරි සිතුවිලි ටිකක්. අපි හැබැයි ඒකට මේ අනුග්‍රහ කරන්නේ නැතුව බලාගෙන ඉන්නවා. ඔන්න ඒවා නිකන් ඈතට ඈතට යනවා. නැත්නම් බොඳ වෙලා යන්න ගන්නවා. දැන් හිත සමනය වෙන්න ගන්නවා. ඔන්න සමනය වෙච්ච වෙලාවදී දැන් දැන් අපි කියවන්න ගත්තොත් උවමනාවෙන් අපි නිකන් පොතේ දැන් ඊළඟ කමටහන් වාර්තාව ලියන්නේ මොකද්ද මං කියන්නේ මොකද්ද මේකද தත්ත්වය අරකද මේකද කියලා අපි හිතන්න ගත්තොත් එන්න වැඩේ අවුල් වෙනවා. එහෙමනේ තැම්පත් වුණාට පස්සේ එහෙම්ම ඉන්න. එතෙන්දී ඒ කියන්නේ අපි විතර්ක පහල කරගන්න යෑම තමයි සුදුසු නැත්තේ. එයාට එහෙම්ම තැම්පත් වෙලා ඉන්න දෙනවා මුකුත් නොකර ඉන්නවා. ඒ කියන්නේ මුකුත් නොකර ඉන්නවා කියන සංඥාව පොඩ්ඩක් තේරුම් ගන්න. හිතේ දැන් හිතන්න අපි කායानुපස්සනාවෙන් සම්පූර්ණයෙන් කය සමනය වුණා. දැන් කය අරමුණු වෙන්නේ නැති තරම්. වේදනානුපස්සනාව හරහා ඔන්න වේදනාවලුත් සමනය වුණා. ඒකත් අරමුණු නොවන තරම්. දැන් ඔන්න අපි හිත දිහා බැලුවා. හිතේ ඔන්න යම් යම් සිතුවිලි ටිකක් ආවා. ඒ ටිකත් අපි අහෝන්නේ නැහැ. ඔන්න ඒක ටිකත් ඒ ටිකත් ගියා. දැන් අන්න හිතට අල්ලන්න තැනක් නැති තරම්. එන හිතේ දැන් තියෙන නිදහසක්. අල්ලන්න දෙයක් නැහැ. අල්ලපු නැති ස්වභාවයක්. ඒ අල්ලපු නැති ස්වභාවය පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. එතනදී මුකුත් නොකර සිටීම තමයි ප්‍රධානම ඉලක්කය වෙන්නේ. ඒක ටිකක් කළා උත්සාහත් වෙන්න මට තේරෙන විදිහට නම් පොඩ්ඩක් අහුවෙලා තේනවා. ඉතින් ඒ தත්ත්වය තව ටිකක් හුරු වෙන්න දෙන්න මොකක්වත්ම අල්ලපු නැති ස්වභාවය. මොකක්වත්ම කතා නොකරන ස්වභාවය. මොකක්වත්ම නොකරන ස්වභාවය. මේක තව තවත් පුරුදු කරන්න. ගරුතර ස්වාමින් වහන්සේ දහම් පාසල් අවදියේ සිටම ආනාපාන සතිය හුරු වෙමි. ටික වේලාවකදී සමාධිමත් බව පැමිණෙයි. මුළු ශරීරයම නැතිවාක් මෙන් පහසුවෙන් වාඩි වී සිටිමි. එය මට මතක මහත් සැපයකි. එසේ සිට බොහෝ කාලයක් ගිය පසු මගේ ජීවිතය නැවතත් වෙනස්කම් වලට භාජනය වී සිල් සමාදන් වීමට පටන් ගතිමි. බෝධි මූලයේදී ආනාපානය වඩන මම කුණු ගොඩක් යයි අතුකා දමා වී යනුවෙන් සිතා භාවනාවෙන් නැගී සිටිමි. අත්දැකීම් මෙසේ කලකට පසු මගේ කය දිය වී ධාතු ධාතු ඒ ඒ කොටස් වලට එක්විය. මුළු ලොවම වැවක ස්වභාවයෙන් දිස්විය. ඒ වැව වාෂ්ප විය. ගස්ගල් සියල්ලම නැති වී ගියේය. ෂණයකින් නැවතත් සියල්ලම තිබුණා සේමය. සත්‍ය සිද්ධියක් කියලා තියෙනවා ස්වාමීන් කන්දකින් පහළට වේගයෙන් දුවගෙන ගියමි. සියල්ලම නැති තැන තැන භ්‍රමණයකට හසු වී මහා මා ඇසහැර බලන විට ගසක් අල්ලාගෙන සිටිමි. මෙවැනි අත්දැකීම් මැද මාගේ ව්‍යායාමයන් සිදුවිය. තීන්දු තීරණ නැත. මේ මාගේ එකම අදහස විය. මීට පසු මගේ කන් දෙකෙන් කීන් යන වැනි සිහින් හඬක් පිටවේ. මේන් පසු මගේ භාවනා කමටහන එය බවට පත්විය. මා නිතරම gederදීද සිටින්නේ නිදහසේ ප්‍රතිපත්තිය බන්තමය. gedara සියලු වැඩ කරන්නේ සිහිය පවත්වමිනි. මම මගේ සැමියාගේ ආශිර්වාදය ලැබෙන්නේ ඔහුද මගේම වගේම උනන්දුවෙන් ප්‍රතිපත්තියට හරවා ගැනීම නිසාය. ස්වාමින් වහන්ස සක්මන මෙසේ සිටියේදී මම මෙම වැඩසටහනකට සහභාගී වෙමි. දැන් පරණ සියල්ල අත්හැර වම වම් පාය දකුණු පායයි සිහි කරමින් සක්මනේ යෙදෙමි. මීට පෙර දී ඇති උපදෙස් භාවනා යෝගින්ට අසා වැඩියෙන් සක්මනේ යෙදෙමි. මුල් දිනේ සක්මනෙන් පසු මහා වේසකහරි විය. ඒද වෙනසක් බව දැනගෙනම පසුදා ගත කෙරෙමි. එය මට මහා සානයක් වී පර්යංකයේ සුවදායක විය. ආස්වාස ප්‍රස්වාස දෙස බලමින් ගත කරමි. ටික වේලාවකින් සෑහෙන සානශීලී මොහොතක් එළඹෙයි. බණහඬ පිරිත්හඬ ඇසීගෙන එයි. නමුත් මතකයේ නැත. අද උදේ පර්යංකයේදී සමනාමයන් මහරජ ඇසුනි. එපමණයි. මගේ හිතට වෙනසක් නැත. දිගටම පර්යංකයේ හිඳිමි. නැගිටින්න වමනාවක් නැත. සියල්ලම නැගිටින නිසා නැගිට්ටෙමි. සක්මනේ යෙදෙමි. පරිසරය හරිම නිහඬය. ශාන්තය, සුන්දරය. පිණ්ඩපාතය ගැනීමේදී සෑම ඉරියව්වේදීම සිහිය පවත්වා ගන්නට උත්සාහ දරමි. මම මෙම වැඩසටහනට සහාය ලබා දුන් මොල්ලිගොඩ මැතිණියට ගරුතර ස්වාමීන් වහන්සේට සියලු යෝගී උවැසි වර්සියන්ටත් සත්‍ය වහවහම අවබෝධ වේවා. මාහට උපදෙස් ලබා ගැනීම සඳහා පැහැදිලි කරමි. කියන්නේ හිත දැන් මෙතන ඉඳන් වෙලා තියෙන්නේ ටිකක් අර සංඥා පැත්තට ගිහිලා තිනවා සද්ද සංඥා පැත්තකින්. කියන්නේ අර කලින් අවස්ථාවක් අපි අත්දැක්කා හිත සියුම් වෙනවා හැබැයි දැන් රූප පේනවා. ඒ වගේමයි සද්ද ඇහෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ওই පැත්තෙන් තමයි ඇත්තටම නිකන් තේරුම් ගන්න නිකන් මායя අපිව අල්ලන්නේ කියලා. ඒ කියන්නේ හිත සියුම් වෙනකොට එයාට ඉන්න තැනක් නැති වෙනකොට එයා අපේ ඇතුලේ තියෙන සංඥාවන් තමයි ඉස්සරහට ගන්නෙ. ඒක හුඟක් වෙලාවට රූප සංඥා වෙනවා. එහෙම නැත්නම් සද්ද සංඥා වෙනවා. නැත්නම් වෙලාවට ඉතින් ගඳ සුවඳ පැත්තක් වෙන්නත් පුළුවන්. නමුත් හුඟක් වෙලාවට රූප සංඥා හෝ සද්ද සංඥාත් පැත්තට යන්නේ. ඒ නිසා දැන් මෙතෙන්දී අර සමනාමයන් ඇහිච්ච එක ඉතින් ඒකෙන් යන්තම් බේරුණා. ඒත් අහලාට වෙන වෙන දේවලුත් ඇහෙනවා. ඉතින් ඒ නිසා ඒ ඔස්සේ යන්න නැතුව ඉන්නයි තියෙන්නේ. සමහර අයට ඉතින් එන කවුරු හරි මැරිච්ච අම්මා කෙනෙක් කතා කරනවා ඇහෙනවා. නැත්නම් ආච්චි කතා කරනවා ඇහෙනවා. සීයා කතා කරනවා ඇහෙනවා. මීට කලින් වතාවක එහෙම මේ ඒ මෑණිය මෙතන නැති හින්දා මට කියලා දාන්න පුළුවන් මේ එක්කෙනෙක්වා මේ වඩලා ඉන්නවා දැන් හිත සිවුම් මේගෙන එනවා මේ දවස් 4කින් අම්ම නැති වෙනවයි කියලා මට කිව්වයි කිව්වා. තමන් කව එහෙම වෙන්නේ නැහැ බය වෙන්නේ නැහැ බය වෙන්න එපා මේ නිකන් කඥාවක් තියෙන දෙකට කරගෙන යන්න කියලා. ඉතින් එහෙම දෙයක් උනේත් නැහැ. ඒ නිසා අපිව පුදුම විදිහට මායя මුලා කරනවා. ඒ කියන්නේ සංඥා කියන එකෙන්ම තමයි අපිව අල්ලන්නේ. ඒ නිසා මේ ඇත්ත වගේ තමයි ඇහෙන්නේ. يعني තමන් ළඟ දැන් තමන් ළඟටම ඇවිල්ලා කියනවා වගේ තමයි ඇහෙන්නේ. එච්චරටම ඔහොම තාත්වික විදිහට මේක සිද්ධ වෙනවා. අපේ අපේ තියෙන නෝනක්කාර කම තමයි මේ වෙලාවේ කවුරුත් කතා කරන්නේ නැහැ. මේ වෙලාවේ කවුරුත් මේ මොකක්වත් පේන්න විදිහක් නැහැ. මම මේ S2 වහගෙන ඉන්නේ. අන්නේ කාරණා හොඳට තේරුම් අරගෙන මේවා ඔක්කොම ඇවිල්ලා හිතින් හදපු දේවල්. හිතින් හදපු සංඥාවන් කියන එක හොඳට තේරුම් අරගෙන ඒ සංඥාවලට යන්න ඉඩ හරින්න. ඒ වෙනුවට බලන්න තමන්ට මේ සරලව දැනෙන්නේ මොනවද කියලා. එතන දැනෙන ස්වභාවයන් තුළ මුලා කරන්න පුළුවන් හැකියාවක් නැහැ. හුඟක් වෙලාවට මේ දැනීම් කියන ඒවා වර්තමාන වශයෙන් පැන නගින දේවල්. හේතුන් හරහා වර්තමාන වශයෙන් පැන නගින දේවල්. ඒවේ ඒ ඒ ක්‍රියාකාරීත්වය දැකීම තුළින් තමයි අපි අර යථාව දර්ශනයක් පහළ කරගන්නේ. ඇත්ත ඇත්තටියෙන් තේරුම් ගන්න උත්සාහත් වෙන්නේ. එතෙන්ට තමයි දාන්න තියෙන්නේ. පරණ දේවල් කමක් නැහැ. පරණ දේවල් ටික ඔහොම අතහැරලා දාලා දැන් බලන්න ටිකක් ඒ කියන්නේ අපේ ශ්‍රද්ධාව අවශ්‍යයි. ඒක දැන් පාවිච්චි කරන්න හිතේ සමාධිය හදාගෙන ඒ සමාධිය තුලින්ම අපි ටිකක් ප්‍රඥාව අවදි කර ගැනීම සඳහා. හිතේ දැන් Tamanට තේරෙනවා නම් ආනාපාන සතිය හරහා හිත තැම්පත් වෙලා හොඳට නාසිකාග්‍රේ ගාවම තියෙනවා කියලා. එන කොහෙවත් යන්නේ නැහැ. අතීතයට යන්නෙත් නැහැ. අනාගතයට යන්නෙත් නැහැ. නාසිකාග්‍රේ ගාවම නතර වෙලා වගේ තියෙනවා නම් ඒ කියන්නේ අන්න දැන් හිතේ සමාධි ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. එහෙමනම් මට පොඩ්ඩක් කියන්න අපිට ඒ අනුව ඉස්සරහට යන්න පුළුවන්. ඒක ඒ තරම මට මෙතන පැහැදිලි නැහැ මේ එහෙම වුණ බවක් මට තේරෙන විදිහට එහෙම වේගන එනකොට අන්න අර සංඥා වෙලා තියෙනවා. සද්ද සංඥා වෙලා තියෙනවා. ඒකට ඔස්සේ චුට්ටක් ගිහිල්ලා තියෙනවා. අපිට නැවතත් උත්සාහත් වෙලා මේ වෙන වෙන පැතිවලට හිත දාන්න නැතුව මේ ඊටාම සරල ආස්වාස ප්‍රසවාසය තුළ හිත එකඟ කළා. නාසිකාග්‍රය තුලම මේක තියෙනවද? අතීතට අනාගතට දැන් දුවන්නේ නැද්ද? සංඥාවලටත් අහු වෙන්නේ නැද්ද? ඉන්න පුළුවන්ද මට මේ ස්වභාවයෙන් විනාඩි 20ක් 30ක්. එහෙමනම් අන්න මට චුට්ටක් කියන්න අපිට තව ටිකක් එහාට යන්න පුළුවන්. ඒ මට්ටමට එනකම් දිගට කරගෙන යන්න. පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේ සිත දෙස බලමින් චිත්තානුපස්සනා භාවනාවේ යෙදුණු විට ඒ තුලින් මා ලැබූ අත්දැකීම් පහත ඉදිරිපත් කරමි. 1. පර්යංකයේදී සක්මනේදී මෙන් අනිකුත් වැඩ කටයුතු කරන විටද සතර ඉරියව්වේදීම සිත දෙස බලමින් භාවනා කළ හැකිය. නිහඬ විවේකී පරිසරයක පහසුය. 2. අසීයෙන් සිටින විට සිතවිලි අතරක් නැතුව පැමිණෙනවා. සිතවිලි අතර අතරමන් වෙනවා. සතුටින් බාරගත් විට මෙන්ම අසතුටු වූ විටත් එම සිතවිල්ල නැවත නැවත පැමිණෙනවා. වර්තමාන දේවලට වඩා අතීතය ගැන සිතවිලි එනවා. තමාව තමාට සම්බන්ධ ළඟ ආසන්න දේ ගැන වැඩි. 3. සිතවිලි දෙස බලමින් නිරීක්ෂණය කරමින් සිටින විට සිතවිලි අඩු වේගෙන යනවා. හිස් බව වැඩි වී යනවා. සිතවිලි වලට වටිනාකමක් නොදී කෙලස් එකතු වන්නට ඉඩ නොදුන් විට ඉක්මනින්ම ඉවත්ව යනවා. සමහර විට එන්නට සැරසී ආපසු යනවා. සිතවිලි වල පවතින විට සහ ඉවත්ව යන විට ඒවා රූප ලෙස පෙනෙනවා. සිතවිලි ඒම යෑම සහ කුමන සිතවිල්ලක් පැමිණේදැයි කලින් කිව නොහැකිය. ප්‍රපංච කිරීම එනම් සිතේ කතන්දර ගෙතීම සිතාමතා කළ නොහැකිය. කලින් පීඩනයක් ගෙන දුන් සිතවිල්ලක් උවද සීහෙන් යුතුව නිරීක්ෂණය කළ විට එම පීඩනයේ දුක ඇති නොවේ. සතුටු දෙයක් උවද එසේමයි. එම తත්වයේ තුල පවක්ද ඇති නොවන බව සිතේ. සිතවිලි පැමිණීම ප්‍රශ්නයක් වන්නේ පීඩනයක් වන්නේ සිතවිලි වලට අකමැති වූ විට බිය වූ විට සහ අසීහියෙන් සිටින විටය. සිත සිතිවිලි ගැන නිරීක්ෂණයෙන් සිටින විට සිත අවදිමත් ප්‍රබෝධමත් හා සතුටින් යුක්තයි. 7. තමා හඳුනා ගැනීමට කෙලෙස් හඳුනාගෙන ඉවත් කර ගැනීමට සිතිවිලිම උදව් කරගත හැකිය. සිතිවිලිවල හිස් බව තුලින් සමාධිමත් සිතක් ඇති වෙනවා. එහිදී ශරීරයේ ස්වභාවය සහ සිතිවිලි ගැන තව තවත් නිරීක්ෂණය කරගත හැකි වූවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම අත්දැකීම් තුළ යම් වරද්දක් අඩුපාඩුවක් ඇතිදැයි පහදා දී ඉදිරියට කළ යුතු දේ පෙන්වා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හොඳයි. يعني තමන්ගේ නිරීක්ෂණය හොඳයි. වැටහීම් ටික හොඳයි, නිවැරදි. ඉතින් තව ටිකක් ඉතින් මෙහෙම පුළුවන් බලන්න. දැන් අපිට සිතුවිලි එනකොට සිතුවිලි වලට අර වටනකම් දෙන්නෙත් නැතුව යන දිහාම බලන්න. යන දිහාම බලන්න බලන්න බලන්න අන්න නිකන් හිත තව සැහැල්ලු වෙලා අර සමාහිත වෙලා කෙලින්ම හිතට සම්පූර්ණ නිදහසක්. සිතුවිලි වලින් තොර ස්වභාවයක්. එන්න පුළුවන් නම් හරියට නිකන් අර මේ පාසි ටික අයින් කරා වගේ. දැන් අපි හිතන්න මේ ගඟක හැම පාසි තියෙනවා නම් අපි ඒක පොඩ්ඩක් ඈත් කරා කියලා අත ගත්ත ගමන් ආපහු ඇවිල්ලා හා වෙනවා. ආයෙත් පොඩ්ඩක් ඈත් කරනවා ආයෙත් ඇවිල්ලා නිකන් එකතු වෙනවා. නමුත් අපි දිගට දිගට දිගට ඔය දෙයම කරොත් එහෙම අන්න සෑහෙන වෙලාවක් මේ පාසි වලින් තොරව හොඳට අර නිල් පාට වතුර ටික බලාගෙන ඉන්න පුළුවන්. අන්න ඒ වගේ අපිත් මේ සිතුවිලි වලට සම්පූර්ණයෙන්ම යන්න ඉඩ හැරියාම අන්න හිතේ ඒ අර පූර්ණ නිදහස් ස්වභාවය, පවිත්‍ර ස්වභාවය මතු කරගන්න පුළුවන්. ඒ නිසා මේ මේ තේරලා තියෙන ටික හොඳටම හොඳයි. දැන් නිකන් සිතුවිලි යන දිහා බලන්න. ඒගොල්ලන්ට ප්‍රමුඛත්වයේ නොදී යන දිහා බලනවා. ෂය වෙලා යන දිහාම බලාගෙන ඉන්නවා. ආයි ෂය වෙලා යන දිහාම බලාගෙන ඉන්නවා. ඒ ෂය වෙලා යන දිහා බලාගෙන ඉන්නකොට අපි හිතමු හිත නිකන් සමාහිත වුණා නම් නිදහස් වුණා නම් ඒ නිදහස් ස්වභාවය තුලත් ඉන්න උත්සාහත් වෙන්න. දෙකට කරන්න. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මම වසර කීපයක සිට භාවනාව ප්‍රගුණ කරමි. වැඩි වශයෙන් දැනට භාවිතා කරන්නේ සක්මන් භාවනාවයි. නිවසේ එහා මෙහා යන විටත් වෙන බොහෝ අවස්ථාවලත් පාදයේ පොළවේ ස්පර්ශවන අයුරු નિરાයාසයෙන්ම දැනෙන අවස්ථා බොහෝ වේ. එසේ සක්මනේ යෙදෙන අවස්ථාවලත් අනකුත් අවස්ථාවලත් ධාතු ප්‍රකට වීම අත්දැක ඇත්තෙමි. එය බලවත්සේ දැනුණු අවස්ථාවවලදී කයේ යට කොටසේ ඇඳුම් ජලයෙන් තෙමුනාසේද සීතලද යටිපතුල් වලට ගිනි අඟුරු පෑගුණ විට තැවෙන පිච්චෙනසේ උණුසුමද ප්‍රකට විය. තවද කකුලේ දන හිසෙන් යට ගැට ගසා තිබූ පිටිමල්ලක් දිගේ දිගහැරියාසේ ලිහිල් බවක්ද දැනුනි. මෙසේ අත්විඳින මොහොතේ සුඛ වේදනා දුක් වේදනා මනසට ගෝචර විය. මෙම වේදනා සමහර විට විනාඩි දෙක තුන පහ ආදී වශයෙන් දැනුනි. අත්විඳීම් දෙස බලා වේදනා උපාදානය වේනම් ඒ කෙසේ වේද? මේ වේදනා ස්පර්ශය මුල් කරගෙන සිදු නොවූ ඒවා වේ. සිදු නොවූ ඒවා වේ. නෑ ඒක තමයි බලන්න කියන්නේ. يعني වේදනාවන් එන්නේ නම් ස්පර්ශය නිසායි කියලා තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක අපි චෙක් කරලා බලන එක හොඳයි ඉතින්. <laughs> පරීක්ෂා කරලා බලන්න. වේදනාව පටන් ගන්නකොට ඒ පටන් ගන්න තැනටම හිත යොදලා පුළුවන් නම් උත්සාහත් වෙලා බලන්න. එතකොට ඒ තාම සියුම බැලීම තුල සමහරලාට වැටහෙන්න පුළුවන් මෙතන නිකන් ඇතිල්ලෙන වගේ ගතියක්. නිකන් තවත් එකක් එක්ක නිකන් හේතු වෙනවා වගේ ගතියක්. මාංශ පේශි ඇතිල්ලෙනවා වගේ ගතියක්. යම් යම් දේවල් ටිකක් හඳුනගන්න සමහරලාට පුළුවන් වේවි. ඒක අත්‍යවශ්‍ය නෑ. ඉතින් ගාක්ම මේ මේ තීක්ෂණව බලන්න පුළුවන් නම් උත්සාහත් වෙන්න හැබැයි. එතන ඒ කියන්නේ වේදනානුපසනාවේදී ඒක දැක ගන්න පුළුවන් තරමට ඒ කියන්නේ ඒකේ ප්‍රයෝජනේ අපිට හම්බ වෙනවා. නමුත් සක්මන් භාවනාවේදී පාදයේ පොළවේ ස්පර්ශ වීමෙන් ඇති වූ මානසික එකඟ බව නිසා ඇති වූ ධාතු ප්‍රකට වීම මතින් ඇති වූ සංවේදනායයි මට හැඟේ. ඒ එසේදැයි නිවැරදි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එසේ උවද කාම වස්තුන් කෙරෙහි පවතින තෘෂ්ණාව නිසා ඇති කරගන්නා උපාදානය මීට වෙනස් ආකාරයක් ගන්නේද යනු පහදා දෙන මෙන්ද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම සක්මන් භාවනා පොඩ්ඩයි දැන් ඒ කියන්නේ කොහොමද දැන් අපේ ගාව තණ්හා જાති තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. ඉතින් අපි රූපයක් දැකපු ගමන් අපේ කැමති රූපයක් නම් උන්න ටක් ගාලා කාම තණ්හාව ඉස්සරහට එනවා. ඊට පස්සේ ඒ කාම තණ්හාවේ වර්ධනය වීමක් කරහා තමයි අන්න රූපයට හිත යනවා නැත්නම් ඒ රූපයත් එක්කම හිත läග ගන්නා ස්වභාවයක් රූපේ දැඩිව ග්‍රහණය කරන ස්වභාවයක් අන්න උපාදාන පත්‍ය මේ නෙමෙයි තණ්හා පත්‍ය උපාදානං කියලා ඒ තණ්හාව මතුවීමත් තණ්හාවට අහුවීමත් අනේ හරහාම තණ්හාව පෝෂණය වෙනවා. අනිලාට උපාදාන බවට පත් වෙනවා. ඒ නිසා තණ්හාව කියන්නේ කාතකෙන් අර මූලික අවස්ථාවක්. ඒකෙන් වර්ධනය වුණාට පස්සේ ගිහිල්ලා ඒ ඒකට අරමුණු වෙච්ච ස්වභාවය අන ග්‍රහණය කරන ගතියක් ලක් වෙනවා. ඉතින් ওই වගේ පැති කියන්නේ මේ තේරෙනවා නම් තේරුම් ගත්තට වැරද්දක් නැහැ. එමෙන්ම සක්මන් භාවනාවේදී සතර ඉද්ධිපාද වැඩෙන අයුරු විශේෂයෙන්ම විමර්ශා ඉද්ධිපාදයේ වැඩෙන අයුරු පහදා දෙන මෙන්ද ගෞරව පෙරදැරිව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී තිර ජීවනය ලැබේවායි පාද නමස්කාර ප්‍රාර්ථනා. දැන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඉද්ධිපාද හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා. එතෙන්දී සාමාන්‍යයෙන් කියන්නේ ඡන්දය කියන එක එතෙන්දී කැමැත්ත අපිට උවමනයි අපි හිතමු කෙනෙක් ඔන්න නිවන් දකින්න ඕමනයි කියලා අන්න කෙනෙකුගේ හිතේ අර දැඩිව උවමනාව මත යන ගමනක් තියෙනවා. ඒ උවමනාවෙම තමයි අපි මෙහෙවන්නේ. ඒක අතකින් එක තණ්හාවේම ස්වභාවයක්. නමුත් ඒක අපි දැන් හරි පැත්තට හරවලා තියෙන්නේ. අන්නේ හරි පැත්තට හරවගත්තට පස්සේ අන්න ඒකෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන්. තණ්හාය නිසාය තණ්හා පහතබ්බෝ කියලා ඔය ආනන්ද සායනාසෙ එහෙම කියනවා. කියන්නේ තණ්හාවම පාවිච්චි කරනවා තණ්හාවම ප්‍රහාණය කරන්න. ඕමනාවක් ඇති වෙලා තියෙන තණ්හාව ප්‍රහාණය කරන්න. ඉතින් ඒ ඕමනාව ඉස්සරහට දාගෙන අපිව යනවා. අපි ඉස්සරහට යනවා. එහෙම නැත්නම් චිත්ත කියලා. හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මේ දේ කොහොම හරි කරනවා. කියලා අන්න ඒ විදිහට අදිෂ්ඨානයක් මුල් කරගෙන යන්නත් පුළුවන්. නැත්නම් වීරය මුල් කරගෙන යනවා. මේ දේ මම කොහොම හරි කරනවා කියලා වීරයට මුල් තැන දීලා යන ගතියකුත් තියෙනවා. එහෙම නැත්නම් විමර්ශනා පැත්තදී වෙන්නේ මොකද්ද මේ ඇත්තටම සිද්ධ වෙන්නේ? මොකද්ද මේ නිවන කියන්නේ? කොහොමද මේ හිත වැඩ කරන්නේ? මොනවාද මේ හිතේ පහළෙන විවිධාකාර ස්වභාවයන් කියලා අන්න නිකන් අර ප්‍රඥාව ඉස්සරහට ආපු ස්වභාවයක්. අපි ඉන්නේ නිකන් විමර්ශනශීලීව. අදිෂ්ඨානයකුත් නෙමෙයි නිකන් ඌමනාවකටත් වඩා හිතේ තියෙන මේ හොයලා බලන ගතිය. නිකන් අර විද්‍යාඥයෙක් වගේ හොයලා බලන ගතියක් තමයි එතන හිතේ තියෙන්නේ. අන්න ඒ බඳු ස්වභාවයක තමයි විමර්ශාව ඉස්සරහට එන්නේ. දැන් ඔය මේ සක්මනේදී විමර්ශාව කියන පැත්තට වඩා ඔතන අපිට ඉස්සරහට ගන්න වෙන්නේ නිකන් ප්‍රඥාව කියන වචනය. එහෙම නැත්නම් ධම්ම විචය කියන වගේ වචනයක් තමයි ඉස්සරහට ගන්න වෙන්නේ. ධම්ම විචේ පැත්තෙන් අපි විස්තර කරනවා නම් නැත්නම් ධම්ම මොකද්ද මේ සම්පජඤ්ඤය කියන වචනේදී ගන්න පුළුවන්. ඔය ඔක්කොම ඉතින් ඇත්තටම මේ ප්‍රඥාවට අදාළ කොටස්. අපි හිතමු අපි සක්මනේ පාදයක් තියලා ඒ යටිපතුලේ හොඳට විස්තර බලන්න බලන්න අන්න හිතේ සම්පජඤ්ඤයේ පැත්ත වැඩි වෙනවා. හොඳට සියුම්ම බලනවා කියන්නේ හිත ඒ පුංචි පුංචි ලක්ෂණ හඳුනා ගන්නවා කියන්නේ හිතේ හොඳට ඒ සියුම් භාවය ධම් මේ මොකද්ද සොයනාසුළු ගතිය විමර්ශනශීලී ස්වභාවය ඒ ධම්මවිචේ පැත්ත. ධම්මවිචේ සම්බොජ්ජංගේ පැත්තෙන් වැඩෙනවා. ඉතින් ඒකම සම්පජඤ්ඤයේ පැත්තෙන් වැඩෙනවා. ඒ නිසා මේවා ඔක්කොම ළඟ තියෙන කට්ටිය. විමංශාව, ධම්මවිචය, ප්‍රඥාව. ඉතින් ඔක්කොම එක ළඟ ප්‍රඥාවට අදාළ කොටස් තමයි. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ. මා ආදුනික යෝගිනියක්මි. මට ධාතු මානසිකාර්යය ගැන පැහැදිලි දැනුමක් නැත. එය මට පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. මම හිතුවා දැන් මේ පැහැදිලි ඉලා ඇති කියලා. දැන් අපි කරන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ කය හැදිලා තියෙන හතර මහා ධාතුකින් කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඉතින් අපි මේක ඒ ඒ ස්වභාවය පේන්න එකපාරට අහුවෙන්නේ නැහැ. ඒ මේක එකපාරට අපිට තේරෙන්නේ අපි හිතන් ඉන්නේ මේක මම කියලා. මේක කය මගේ කියලා තමයි හිතාගෙන ඉන්නේ. මං හරි ලස්සනයි කියලා තමයි හිතන් ඉන්නේ. ඉතින් ඔහොම ඉන්න මට තමයි ඉතින් මේක බලන්න වෙන්නේ. ඉතින් ඒක බලන්න නම් පොඩ්ඩක් හිතේ සමාධිමත් ස්වභාවයක් තියෙන්න ඕනේ. ඒ සමාධි ස්වභාවයක් හැදීගෙන එනකොට සමාලාවට මේ කයේ කොහොමත් දැනීම් ටිකක් තියෙනවා. අපි අත් දෙක මෙහෙම තියාගෙන ඉන්නකොට එතන දැනීමක් තියෙනවා. ඒ කියන්නේ පාද දෙක වදිනකොට තව දැනීමක් තියෙනවා. කොට්ටෙත් එක ස්පර්ශනකොට එතන දැනීම් තියෙනවා. මේ දැනීම් අපිට ධාතු ආශ්‍රයෙන්ුත් විශ්ව කරන්න පුළුවන්. මෙහෙම තියෙන දැනෙනකොට මෙතන මේ එකාතක බර තව අතර දැනනවා නම් එතන පටවි ධාතුව තියෙනවා. නැත්තම් මේ දෙක අතර උණුසුමක් දැනෙනවා නම් අනිත තේජෝ ධාතුව තියෙනවා. ධාතුන් හතරය කතා කරන්නේ මේ ඒගොල්ලන්ගේ ලක්ෂණ හරහා. පටවි ධාතුව අපිට කතා කරන්නේ තද ගති, රළු ගති, බර ගති, සැහැල්ලු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති හරහා. තේජෝ ධාතුව කතා කරන්නේ උණුසුම් ගති, සිසිල් ගති හරහා. ඊළඟට වායෝ ධාතුව කතා කරන්නේ ඔන්න සෙලවෙන ගති, කම්පණය වෙන ගති, එහෙම නැත්නම් පිම්බෙන ගති ඔන්නව හරහා. ඊළඟට ආපෝ ධාතුව කතා කරන්නේ වැగిරෙන ගති, තෙත් ගති, නැත්නම් එකට පිඬු කරන ගති ඔන්න වගේ ලක්ෂණ හරහා. ඉතින් අපේ කයේ යම් හෝ අවස්ථාවක මෙන්න මේ කියපු සියුම් ලක්ෂණ, මෙන්න මේ ස්වභාවයන් ප්‍රකට වෙනවා නම් අන්න ඒ ඒ අදාළ ධාතුන් තමයි ප්‍රකට වෙන්නේ. ඉතින් අපි උත්සාහත් වෙන්නේ ඒ ඒ මතුවෙන මතුවෙන ඒ ස්වභාවයන් දැහ ගන්න. ඒ හොඳට නිරීක්ෂණය කරන්න. අන්න එතකොට තමයි මේකේ තියෙන ධාතු ස්වභාවයන් අපි තේරුම් ගත්තා කියලා නැත්නම් ධාතු ස්වභාවයන් ප්‍රකට කරගත්තා කියලා කියන්න පුළුවන් වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. සක්මන් භාවනාවේදී වම දකුණ දැනගනිමින් ගනිමිනුත් ඔසවනවා ගෙන යනවා තබනවා දැනගනිමිනුත් සක්මන් කරමි. පායට දැනෙන රළු ගතිය, ලනුපදුරේ කොහු කෙඳි ඇනෙන ගතිය, පා තබන විට බර ගතිය, හා පා ඔසවන විට සැහැල්ලු ගතිය හොඳින් දැනේ. දන හිස් හා වල්ලු කර නැවෙන බවත්, පා ඔසවන විට ඇඟිලි ඇඟිලි තුඩුවල තෙරපීමක්, තබන විට විලුඹේ තදින් ගැටීමක් දකිමින් සක්මන් කරමි. පර්යංකයේදී හුස්ම රැල්ල ඇතුළු වීම හා පිටවීම වරකත් බඩබිම්බීම වරකත් දැනේ. සමහර විට ටික වේලාවක් යනතුරු කිසිවක්ම නොදැනි. නොදැනේ. ඔහේ කය දෙස බලා සිටිමි. ටික වේලාවක් ගත වූ පසු හුස්ම රැල්ල හෝ බඩ පිම්බීම හැකිලිම ඊතා සියුම්ව දැනෙන්නට පටන් ගනී. සමහර අවස්ථාවලදී පැයක් පමණ මෙසේ බලා සිටිය හැක. මාගේ ප්‍රශ්නය වන්නේ සක්මනේදී හා පර්යංකේදී ධාතු ක්‍රියාකාරීත්වය දැන ගැනීම ගැන අවබෝධයක් නැතිකමයි. භාවනාවට ආධුනික වන මා වෙනුවෙන් අනුකම්පා කර අවශ්‍ය ධර්ම උපදෙසක් ලබා දෙන ලෙස ගෞරවයෙන් අයද සිටිමි. ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒක තමයි. හිත තව ටිකක් සියුම් වෙන දෙන්න. ඒ කියන්නේ අපි අර උවමනාව තිබුණාට ඒවා එන්නේ නැහැ. කියන්නේ ඒවා ඇත්තටම තියෙනවා. නමුත් අපිට ඒ තියෙන දේ දැක ගන්න නම් අපේ කියන්නේ අපේ හිතේ තියෙන සිනිඳු භාවය, අපේ හිතේ තියෙන තීක්ෂණ භාවය, සියුම් ස්වභාවය තාම මදි. නැතු මේ අපි ධාතුන් දිහා බලනවා කියලා මේක මේ අපි හදලා බලනව නෙමෙයි. ඇත්ත වශයෙන්ම තියෙන එකමයි බලන්නේ. නමුත් තියෙන එක ප්‍රකට වෙන්නේ නැහැ අපේ හිතේ සමාධිමත් භාවය මදි නම්. ඒ නිසා තව ටිකක් ආනාපාන සතිය ඔස්සේම යන්න. දැන් මෙතන ආනාපාන සතියක් ටිකක් තේරෙනවා කියනවා, බිම්බිම හැකිලිමත් තේරෙනවා කියනවා. මේ දෙකෙන් එකක් හොඳට මුල් කරගෙන ඒකේ ගැඹුරට යන්න උත්සාහත් වෙන්න. ආනාපාන සතිය නම් ඒක තව තව සියුම් වේවි. ඒ සියුම් හුස්ම රැල්ල තුලත් එහාට මෙහාට අන්තිතර අනාගතයට පයින්න නොදී ඒකත් එක්කම ඉන්නවා. හිතන්න තේරුම් ගන්න අපි තුමු දැන් අපි මුලින් පටන් ගන්නකොට මේ ආස්වාස ප්‍රසආසයකවත් හිත තියන්න බෑ. නමුත් කාලයක් යනකොට අපි හිතමු දැන් ළඟ ළඟ තියෙන හුස්ම රැලි 100ක් 200ක් එක දිගට බලා ගන්න පුළුවන්. අන්න හිතේ යම් එකඟතාවයක් ඇති වෙලා. ඊළඟට අපි හිතමු යම් කෙනෙකුට තේරෙනවා කියලා අන්න ආස්වාසය නම් සිසිල් ප්‍රසආසය නම් උණුසුම් කියලා. ඉතින් ඒ බඳු ස්වභාවයක් දැනගන්නවා කියන්නේ හිතේ සෑහෙන වර්ධනයක් තියෙනවා. ඒ කියන්නේ ආස්වාසයක තියෙන සිසිල් ස්වභාවය උණුසුම්මක් මේ ප්‍රස්වාසයක තියෙන උණුසුම් ස්වභාවය. ඊළඟට අපි දුන්න ආස්වාස දෙකක්. එකක් නම් කෙටි එකක් නම් දිගයි. ඔන්න මේ වගේ පුංචි පුංචි මේ ලක්ෂණ දැක ගන්නවා කියන්නේ අපේ හිත සෑහෙන්න සංවේදී වෙලා. අපේ හිත සෑහෙන්න සියුම් වෙලා. ඉතින් මේ මට්ටමට අපි ගන්න ඕනේ. මේ හැකියාවන් හදා ගන්න ඕනේ. හදාගත්තට පස්සේ අන්න ධාතුන් ප්‍රකට කරගන්න එක කියන්නේ පහසුයි. ඒ නිසා දැම්ම ප්‍රකට නොවුණා කියලා කලදරයක් කරගන්න එපා. මේ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ වෙනුවට ඒ ප්‍රකට වීම සඳහා උවමනා කරන හේතු ටික සම්පාදනය කරන්නයි තියෙන්නේ. දෙපා නැමද ගෞරවයෙන් ලියමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පෙර දිනේ හටගත් සොසන රෝග තත්ත්වේ නිසා භාවනා කර්මස්ථානයන්ද ක්‍රියාත්මක කිරීම ඊටාම අපහසු විය. අද දින උදේ 5ට පර්යංක භාවනාව සඳහා වාඩි වීමට පෙර උදේ 4 සිට 5 දක්වා කාලය සක්මන් භාවනාවේ යෙදුණෙමි. දෙපතුලේ කමඨහන මත පිහිටා සක්මන ඇරඹිමි. ඊටාම පහසුවෙන් හා සතුටින් සක්මන කෙරෙන ආකාරය සතුටගෙන ආවේය. ලනුපැදුරු මත පතුල තබනවත් සමගම පාසි ගොඩක් මතු පිටින් ගමන් කරන්නාක් මෙන් ඊටාම සුව පහසු බවක් දැනිනි. පැයක කාල සීමාවක් නිමවා පර්යංක භාවනා ශාලාව වෙත පිය නැගුවෙමි. බුදුරජාණන් වහන්සේ නැමැද භාවනා ආසනය මත අර්ධ පර්යන්කෙන් වාඩි වී ආස්වාස ප්‍රස්වාස බැලීම ආරම්භ කළෙමි. දැන් ආස්වාස ප්‍රස්වාස බලමි. කාලය සෙමෙන් ගත වෙමින් පෑ කාලක් පමණ කාලයක් තුලදී සමාධිමත් විය. මා කය අනිත්‍යයි දුකයි අනාත්මයි ලෙස කයෙහි අසුබේ දකිමින් සිටිමි. නාසය තුලින් දියවැලක් මෙන් සොටු ගලමින් තිබින. ඉවසිය නොහැකි ආකාරයෙන් කුස තුල වාත ධාරාව රැලි වශයෙන් උඩාතට තෙරපපින් වේදනා ඇති කරවන්නට විය. එහෙත් කමඨහන අමතක නොකර මා තුලට නැවතත් ආස්වාස ළඟාවනු දැනෙමින් තිබිනි. මා සමගම උගුරෙන් ඒ සමගම උගුරෙන් බුදුස් යන්නාක් මෙන් වාතය පිටතට එන්නට විය. දැන් උගුරේ සිට පහළට දැඩි පීඩණයකින් වාතය පහළට තල්ලු කරන්නාක් මෙන් වේදනා ඇතිවීමට පටන් ගනී. මේ වෙලාවේ සොසනේද උණුසුම් ආකාරයෙන් පිට පිටවන බවද දැනුනි. ශරීරයේ අනෙක් කොටස්වලද පාද අත් අත් උකුල්ලට ආදී අවයව තුලින්ද වේදනාව ගෙන දෙමින් වාඩි වී සිටීමට තරම් අපහසු තත්වයකින් වම් උකුල් ඇටය තුලින් කකුල දිගේ වේදනාවක් ගලා එන්නට විය. වේදනාව කොතරම් වැඩි වීද යත් එකවරම මාගේ කකුල ගැස්සී ගියාක් මෙනි. මේ ශරීරයේ ධාතු ගැන ප්‍රකාශ වන ආකාරයදැයි සිතින් හිතා බැලුවෙමි. කය අනිත්‍යතාවයට පත්වන විට ඒ ඒ ශරීර අවයවල තුල ක්‍රියාත්මක වන ආපෝ තේජෝ වායෝ පඨවි සතර මහා භූතයන්ගේ ක්‍රියාව මේදැයි හඳුනා ගනිමි. එහෙත් මා කයෙහි අනිත්‍යතාවය බැලීමට භාවනා කමඨහන් වැඩුවා වැරදිදැයි සිතේ. නිවැරදි භාවනා කර්මස්ථානයක් මාහට ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් ආයාචනා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියක නිවන්. හරි. ඒ කියන්නේ ආනාපාන සතිය දිගට කරගෙන යනකොට හිත එකඟ වෙනවා නම් ඔය දැනෙන දෙයක් එකක් යොමු කරගෙන බලන්න. හිත නිශ්ශබ්ද කරගෙන බලන්න. අනිත්‍යයි අනිත්‍යයි කියනවා දුකයි දුකයි කියනවා අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ අනිත්‍ය ස්වභාවය පෙන්නාවි. අපි පෙන්වන්න යන්න අවශ්‍ය නැහැ. අපි කියන්න ඕනේ නැහැ ඒගොල්ලන්ට පෙන්වන්න කියලා. ඒගොල්ලෝ පෙන්වන්නේ ඒවා තමයි. ඉතින් අපිට තියෙන්නේ මධ්‍යස්ථව බලාගෙන ඉන්නයි තියෙන්නේ. අපේ අපේ හිතෙන් තත්වගත කරන්න ඕනේ මේවා අනිත්‍යයි කියලා, දුකයි කියලා. අපිට තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ අනිත්‍යද? ඇත්ත වශයෙන්ම මේක තියෙන්නේ දුකක්ද? ඇත්ත වශයෙන්ම මේක අනාත්මද කියලා බලන බැලීමක් බලන්නයි තියෙන්නේ. අන්න එතකොට තමයි අපි තුල නිවැරදි අවබෝධය, අපේම අවබෝධයක් එන්නේ. නැත්තම් මේ බුදුහාඳුර කියපු හින්දා තමයි අපි බලන්නේ. ඒකම නෙමෙයි වෙන්න තියෙන්නේ. අපේ ගමන අපිම යන්න ඕනේ. බුදුරජාන් වහන්සේ පාර පෙන්ලා තිනවා. ඒ පාරේ අපි යනකොට අපිටත් ඒ දේවල් තේරෙන්න ඕනේ. ඒ නිසා අපි අනිත්‍යයි අනිත්‍යයි කියන්න අවශ්‍ය නැහැ. දැන් ওই වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව අපිට බොහොම ඉවසීමෙන් එතෙන්ට හිත යොමු කරගෙන බලන්න පුළුවන් නම් මේ වේදනාවේ ස්වභාවය මොකද්ද? කොහොමද මෙයා පටන් ගන්නෙ? කොහොමද මෙයා වෙනස් වෙන්නේ? කොහොමද මෙයා නැති වෙලා යනවද? මෙතන තියෙන තනි වේදනාවක්ද? නැත්නම් වේදනා දෙක තුනක්ද? වේදනා 100ක් 200ක්ද? මේ එක එක වේදනාවකට මොකද වෙන්නේ කියලා අන්න අර විමර්ශනශීලීව සොයනාසුලුව ඒ දිහා බලන්න එතකොට තමයි අවබෝධයක් එන්නේ. එතකොට තමයි ත්‍රිලක්ෂණයක් වැටහෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. සක්මන් භාවනාව මා කරන අවස්ථාවේදී වම දකුණ මෙනෙහි කරමින් විනාඩි 15කට පසු නැවත ඔසවනවා තබනවා කරන අවස්ථාවේ මාගේ දෙපයට ඊතා සැහැල්ලු බවක් ඇති වුණෙමි. දැනට දිගින දෙකක් පමණ එම සැහැල්ලු తত্ত্বය නිසා මම සක්මන සක්මනේ වේගය වැඩි කර වැඩි කිරීමට මා කල්පනා කෙලෙමි. ඒ සඳහා එහි තේරුම මාහට පහදා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සක්මනේ වේගය වැඩි කරන්න හිදිච්ච එකට තේරුමද? සැහැල්ලු බව හින්දා මේ නෑ අවශ්‍ය නෑ යන වේගය හොඳයි. තියෙන වේගෙම යන්නයි තියෙන්නේ මොකක්වත් අපි કૃතිම කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ කයට පහසු වේගෙන් යන්න දෙන්න. අපි මේ වේගෙන් යවනව නෙමෙයි. උමනාවෙන් වේගවත්ව යන්නත් එපා. උමනාවෙන් සෙමින් යන්න අවශ්‍යත් නැහැ. කයට හුරු පුරුදු සාමාන්‍ය වේගෙන් යන්න දෙනවා. අපේ අපිට කරන්න තියෙන්නේ එතන එතන පාදයේ ස්පර්ශ වෙනකොට දැනෙන්නේ මොනවද කියලා යහුසුලුව බලන්න ඕනේ. ඉක්මනට ඉක්මනට එතන බලා ගන්න ඕනේ. ආයි ඊළඟ පාදය වදිනවා. එතන මොකක්ද වෙන්නේ කියලා ඔන්න එතන හිත තිබ්බ බැලුවා. ආයි මේක වදුනා. මෙතන මොකක්ද වෙන්නේ කියලා හිත තිබ්බ බැලුවා. එහෙනම් මේ සැහැල්ලු වෙනවා නම් ඒකට ඉඩ දෙන්න. නමුත් අලුතෙන් මේ සක්මන වේගවත් කරන්න අවශ්‍ය නැහැ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ ධර්මදේශනාවට එකතු වූයේ පටිච්ච සමුප්පන්න සමුප්පාදයයි. එහි එහිදී හේතුව අනුව ඵලය ලැබෙන බව පැහැදිලිය. අපේ ඉඳුරනට ගෝචරවන රස ගඳ පහස නිසා සිතක් පහළවන බවයි පැවසුනේ. එහි ගැටලුවක් ඇත්තේම නැත. චක්කු විඥානයේ සෝත විඥානයේ වශයෙන්. ඒක මට එක මට ගැටලුවකට ඇත්තේ මට දැනෙන්නේ ඉන්ද්‍රියනට බාහිර අරමුණු ස්පර්ශ වූ වහමන වේදනාව හඳුනා ගැනීම ඇතිවන්නේ. හිතක් පහලවන්නේ හිතක් පහලවන්නේ. අපි අත්පුඩියක් ගැසුවොත් දෑතේ ගැටීම නිසා ශබ්දයක් ඇති වී එය කනේ ගැටීමෙන් හඳුනාගෙන ඉන්පසුව නේද සිත පහලවන්නේ කියා කියා ඇසට රූපයක් ගැටීමෙන් වරහන් ඇතුලේ ස්පර්ශ වීමෙන් පසුව නේද සිතක් හා සිතවිලි පහළවන්නේ කියා. ගරු ස්වාමින් වහන්සේ ඒ ගැන පහදා දෙන්න. තෙරුවන් සරණයි. හ්ම්. ඔක ඉතින් ධහමේ විස්තර කරන්නේ නම් අපිටම මදුපෙන්ටික සූත්‍රය වගේ සූත්‍රයක් ගත්තොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. තින්නම් සංගති පස්සෝ කියලා ඔන්න විස්තර කරනවා. ඒ කියන්නේ අසත් රූපයත් නිසා ඒ දෙකේ ඒ දෙක මේ කියන්නේ ඇහැ තියෙන්න ඕනේ රූපේ තියෙන්න ඕනේ අපි තුමු මේකට උමනා කරන තවත් ඉතින් සාධක තියෙනවා අපි තුමු ආලෝකයේ තියෙන්න ඕනේ ඊළඟට මේකට යොමු වෙච්ච අන්නේ තජ්ජෝ සමන්නාහාර කියලා කියනවා මේ යොමුව තියෙන්න ඕනේ එහෙම තියෙනවා නම් අන්න සිතක් පහළ වෙනවා කියලා චක්කු විඥානය පහළ වෙනවා ඒ විඥාණයෙන් තමයි වෙන් කළ හඳුනගන්නේ ආ මේ රූපය මේ බලන මම අපි තුමු මේක ඒ විදිහට දැක්ක කියලා මේ බලන මම මේ ඉන්නේ මේ තියෙන රූපයක් එතකොට ඒ ඒ තුනේ එක්වයාම ඒ කියන්නේ රූපයත් අපි දකින ඇහත් ඊළඟට මේ පහළ වෙච්ච විඥානයත් කියන මෙන්න මේ තුනම එකට ගත්තාම තමයි ස්පර්ශයක් කියලා කියන්නේ. ඔය විදිහට තමයි ඉතින් සාමාන්‍යයෙන් විස්තර කරන්නේ. මෙන්න මේ තුන ඒ ස්පර්ශය නිසා තමයි ඊළඟ වේදනාවක් පහළ වෙනවා කියලා කියන්නේ. ස්පර්ශය නිසා තමයි සංඥාවක් පහළ වෙනවා කියලා කියන්නේ. ඒ නිසා මේවා ඒ කියන්නේ හරියටම සූක්ෂමව මෙතන ස්පර්ශය කලින් පහළ වෙලා ඊළඟට හිත පහළ වෙනවා කියලා එකක් එහෙම කියන්න අමාරුයි. දැන් ඔතන ඔය ස්පර්ශය කියලා මෙතන අර්ථ දක්වගෙන තියෙන්නේ මේ ලියන කවුරු හරි අර්ථ දක්වගෙන තියෙන්නේ අර මුලින් ආපాతගත වීම කියන එක. ඒ කියන්නේ දැන් ඇහැට රූපය ආපాతගත වෙන්න ඕනේ. ආපాతගත වුණාට පස්සේ තමයි අන්න චක්කු විඥානය පහළ වෙන්නේ. ඒ චක්කු විඥාණයෙන් තමයි අපි හඳුනගන්නේ, තේරුම් ගන්නේ. ආ මෙතන රූපයක් තියෙනවා, මෙතන ඔන්න ඇහැයි, ඇහැ තියෙනවා. කියලා අන්න ඒ වෙන්කර හඳුනා ගැනීම තමයි විඥාණයෙන් සිද්ධ වෙන්නේ. දැන ගැනීම. ඉතින් විඥාණයම කාර්යයක් තමයි ඇත්තටම වේදනාව තේරුම් ගැනීම එකත්. අපි කියමු දැන් මේ දැකගත් දේ අපිටම ඒක සතුට දනවන දෙයක් නම් ඔන්න අපේ හිතේ සතුට වේදනාවක් පහළ වෙනවා. ඒ වේදනාව හඳුනගන්නෙත් විඥාණයෙන්මයි. ඒ කියන්නේ විඥානයේ ස්වභාවයක් තමයි පෙන්වන්නේ මේ සුඛ වේදනා, දුක් වේදනා, නොදුක් නොසුව වේදනා. ඒවා හඳුන ගැනීම පවා විඥාණයට අදාළ කාර්යය. ඇත්තම හරිම සූක්ෂමයි. ඉතින් හැකි පමණින් තේරුම් ගන්නයි තියෙන්නේ. ලිඛිත ප්‍රශ්න ඉච්චරයි සර්. හොඳයි. අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි මම හිතනවා කාටවත් වෙන වාචික ප්‍රශ්න නැතුව ඇති කියලා. කට්ටියට හොඳ ගණන් නදනම්. <laughs> හොඳයි. එහෙනම් අපි නැවතත් සවස් 5ට මේ ධර්ම දේශනාවත් එක්ක මුණ ගැහෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.